අද මේ උතුම් පොහොය දවසේදී අපිට ප්‍රශ්න සමූහයක් ලැබිලා තියෙනවා සාකච්ඡා කරන්නට. මොකද අපි දැනගත යුතු කාරණා බොහෝ තියෙනවා. අපිට මේ ප්‍රශ්නයක් කියලාවා තියෙනවා. උදේ හීල් දාණයෙන් පස්සේ නිවන ආරමුණු කර ධර්ම දේශනයක් පවත්වලා දවල් දාණයෙන් පස්සේ අසන ලද ප්‍රශ්න වලට පිළිතුරු සැපීම සුදුසුයයි. මේ යම් දැන්වීමක් කරලා තියෙනවා. ඉතින් මෙතනින් පොඩ්ඩක් තේරුම් ගන්න ඕන වැදගත් දෙයක් තියෙනවා. මේ හැම ප්‍රශ්නයකටම පිළිතුරු දෙනකොට ඒ ප්‍රශ්නේ අවසානයේ නිවන ආරමුණු කරන හැටි තමයි එන්නේ. ඒක නිවනට හේතු වෙන්නේ කොහොමද? ඒ ප්‍රශ්නේ අවසානයේ නිවනෙන් කෙලවර වෙන්නේ. මොන ප්‍රශ්නයක් ඇහුවත් නිවන ආරමුණු කරගෙන ධර්ම දේශනයක් කරනවා කිව්වත් ඒ ඒ දෙකෙන්ම තියෙන්නේ අවසානයේ නිවන. දැන් මොන ප්‍රශ්නයක් ඇහුවත් මේක ලෞකිකත්වයේ නතර කරලා මම නතර කරන්නේ නැහැ. ඒ ප්‍රශ්නේ නිවනට කෙටෙක් දුර මේ උපනිශ්‍රේ වෙනවද ආධාර වෙනවද ඒක නිවනට සුදුසුද නැද්ද ඒ කියන කාරණේ විග්‍රහ කිරීමෙන් තමයි ප්‍රශ්න වලට පිළිතුරු වෙන්නේ. නිවන ආරම්භ කරන ධර්ම දේශනා තමයි ප්‍රශ්න සාකච්ඡා කරලා ප්‍රශ්නෙට පිළිතුරු දුන්නත් හම්බ වෙන්නේ. 아무තු දෙයක් නෙවෙයි. ඔය හැම ප්‍රශ්නයක් මහනකොට මේ ප්‍රශ්නේ කෙටෙක් දුරට නිවනට උපනිශ්‍රේද? ඒ කාරණේ මේ ප්‍රශ්නෙට පිළිතුරු දෙනකොට ලැබෙනවා. දැන් බොහෝ ප්‍රශ්න තියෙනවා නිවනට මේ උපනිශ්‍රේ නොවන හැටියට පේන්න පුළුවන්. නමුත් අපි ඒක විග්‍රහ කරනකොට පේනවා මේක නිවන්ට මේ ගැළපෙන එකද නැද්ද? උදේට ගැළපෙනවා නම් කොහොමද ගැළපෙන්නේ? ඒක නිවන්ට මාධ්‍යයක් වෙනවා නම් මාධ්‍යයක් වෙනවද නැද්ද? කිස් දෙයක්ද නැද්ද? ඉතින් ඒ ඔක්කොමත් ඒක කියලා එනවා. දැන් ප්‍රශ්නෙට පිළිතුර අවසාන වෙනකොට ඒක නිවනෙන් තමයි කෙලවර වෙන්නේ. නිවන් හදාහම කියලා දේශනාවක් කරලා කිව්වත් ඒක රෙන්නේත් ඒකමයි. ඒ නිවන් හදාහ කරන දේශනා කියනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මහා ධර්මස්කන්ධය. එක එකනාට ගෝචර වෙන ක්‍රම තියෙනවා. සමහර කෙනේ ප්‍රශ්නයක් නගන්නේ එයාට ගෝචර වෙන්නේ පැත්ත ඒකයි. ඒක තමයි යට විසඳ ගන්න ඕනේ. ඒ විසඳීම තුලින් කෙනෙක් නිවන් කරා ගියෝනේ නේ ක්‍රමේ පෙන්වා දුන්නාම ඒකත් නිවන අරමුණු කරලා ධර්ම දේශනාවක් වෙනවා. ඒක තේරුම් ගන්න ඕනේ. අපි ඒක ප්‍රශ්නයක් විසඳනකොටම බලමු ඒක ලෞකික ප්‍රශ්නයක්ද එහෙම නැත්නම් නිවනට හේතු වෙන ප්‍රශ්නයක්ද කියලා හොයාගන්න හැටිත් මේ දේශනාවේ ප්‍රශ්නෙට පිළිතුරු දෙනවට තේරෙයි. දැන් මේ කෙනෙක් අහනවා මේ හිසෙහි හරිමැද ලක්ෂයට හිත තීව්‍ර ලෙස යොමු කිරීමෙන් ගණීභවන සංඥා දුරුකොට ගුරුත්වාකර්ෂණයේ ආධාරයෙන් අභ්‍යන්තර සූක්ෂම කාය ස්වභාවයේ දැකිය හැකි තත්වයට පත්විය හැකි බව දේශනාවකදී ඇසීමට ලැබෙන මේ පහදා දෙන්නේ. දැන් මෙතෙන්දී මිනින් අපි දකින්න ඕනේ නිවන් දැකීමට තිබෙන ජහන්නේ බලාගන්නේ නිවනට සම්බන්ධ වෙන හැටි පස්සේ විසඳනකොට. නිවන් දැකීම සඳහා බුදු පියාණන් වහන්සේ අපිට දේශනා කළේ කුමක් කරන්නද? දැන් පළවෙනි පන්නේ තියෙන්නේ උදන. රාගක්ෂය රාගක්ඛයෝ නිබ්බාණං, ද්වේෂක්ඛයෝ නිබ්බාණං, මෝහක්ඛයෝ නිබ්බාණං කියලා රාගක්ෂය කිරීම බැඳීමෙන් නික්මීමයි නැත්නම් නිවනයි. ද්වේෂක්ෂය කිරීම බැඳීම් වලින් නික්මීමයි එහෙම නැත්නම් නිවනයි. මෝහක්ෂය කිරීම බැඳීමෙන් නික්මීමයි එහෙම නැත්නම් නිවනයි. මේ යම් මගකින් රාගක්ෂය කරන්න පුළුවන් නම්, ද්වේෂක්ෂය කරන්න පුළුවන් නම්, මෝහක්ෂය කරන්න පුළුවන් නම් අන්න ඒක නිවන් මඟ. මේ කුමකින් රාගක්ෂය කරන්න පුළුවන්ද, කුමකින් ද්වේෂක්ෂය කරන්න පුළුවන්ද, කුමකින් මෝහක්ෂය කරන්න පුළුවන්. ඒ රාගක්ෂය, ද්වේෂක්ෂය, මෝහක්ෂය දිද්ද කරන්න නම් එක්තරා අවබෝධයක් ලෝකේ <clears throat> ලෝකේ පිළිබඳ අපි ලබන්න ඕනේ. දැන් ලෝකේ යථාර්ථයම දකින්න ඕනේ. රාගක්ෂය කරන්න, දේශක්ෂය කරන්න, මෝහක්ෂය කරන්න තේරුම් ගත යුතු ධර්මයක්. ඥාන ගෝචර ධර්මයක් පෙන්ලා තිනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මෙන්න මේ ත්‍රිලක්ෂණය අවබෝධ කරගන්න හරි ආකාරය තේරුම් ගන්න කියලා. යමකින් අනිත්‍ය බව, දුක්ඛ බව, අනාත්ම බව වැටහෙනවා නම් යම් මගකින්. ඒක නිවන් මග. දැන් අනිත්‍ය බව, දුක්ඛ බව, අනාත්ම බව වැටහෙන කොටයි හිසේ මුදුනට හිත තියාගෙන යම් කිසි ආකාරයකින් වල අපි යම් කිසි ක්‍රමහතාවක් ගැන කියනවා. මනෝමය කය කහ කරගන්න හරි මනෝමය කයකින් ඉන්න හරි මනෝමය කයකින් ඉන්නවා කියන පැවැත්ම නේද? දැන් මනෝමය කයක් අහ කරගන්න මට ඕනේ කියලා කිව්වොත් ඒක නිවනද? ඉතලම තෝරගන්න ඕනේ. ඉරිදි බලෙන් ආකාශය යන්න ඕනේ කියලා කෙනෙක්ගේ හිත තිබුණොත් ඒක නිවනද? ඒක නිවන නෙමෙයි. මොන හරි මවාපාන ශක්තියක් මන් ලබන්න ඕනේ කියලා හිතුවොත් එයා පරමාර්ථ කරලා තියෙන පැවැත්මක තුල තියෙන කුණු ගොඩක් නිසා. එයා නිවන නිවන බලාපොරොත්තු වෙන එයාගේ හිත හිටලා නැහැ. එයා ලෞකිකත්වයේ තුල තියෙන අභිඥාව කියන මේ පැවැත්මකට හිත හිටලා තියෙන්නේ. ඔය වගේ ඒවා ඕන තරම් කරපු අය බුදුරන් වහන්සේ වැඩ ඉන්න කාලෙත් ඒ වගේම අන්නේ යෝගීන් අතර කොච්චර ඉන්නවද? පංචාභිඥා අර්ථ සමාපත්තිලාභී යෝගීන් කොච්චර හිටියද? දැන් බුදුරන් වහන්සේ දේශනා කරනවා ඔය හිමාලය වැනි ප්‍රදේශයක පංචාභිඥා අෂ්ට සමාපත්තිලාභී යෝගියෙක් ඉන්නවනේ. ඒ යෝගියාගේ தત્වේ ගිහිව ගත කරන්නා වූ අමු දරුවන් සහිතව ගත කරන්නා වූ අමු දරුවන් පෝෂණය කිරීමෙන් ගත කරන්නා වූ මගේ සෝතාපන්න ආර්ය ශ්‍රාවකගේ தත්ත්වයේ දෙක බලපුවාම අර සෝතාපන්න පුද්ගලයා ලබා තියෙන උත්තරම ගුණය කලාවෙන් කලාවක්. ඒ කියන්නේ 15න් 15 වෙන එකක්වත් 15 වෙන එකකින් 15 වෙන එකක්වත් වටිනාකමක් නැහැ අර යෝගියාගේ තියෙන පංචාවිඥාස සමාපatti. හේතුවක් ඇතුව පෙන්වනවා. මොකද හේතුව භාවනා කරලා පංචාභිඥා අෂ්ට සමාපatti ලබාගත් යෝගියෙක් ඉන්නවනම් එයා අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් මේ ලෝකේ දැකීම අංශු මාත්‍රිකවත් ඉඳලා නැහැ. එයා ඉඳලා තියෙන්නේ මේ ලෞකික ලෞකික ආදීනවයක් දැකලා ලෝකයේ පිළිවෙල දහක් වෙලා ගිහිලා ඊට වඩා සුව දෙනක් තියෙනවා කියලා ධානයේ සුවයි කියලා ධානයේක හිත පිටවගෙන පැවැත්මක්ම අල්ලාගෙන ඉන්න කෙනෙක්. එයා ඕකේ ඉඳලා හිටන් ඕකේ ඕකෙන්ම මේ ධානයේ නොපිරිහි කල්ටිය කියලා බබලෝ උපන්නා. කල්ප ගණනක් හරි ගෙවලා ආයෙත් හැරයක් ඇවිදලා මිනිස්සෙක් වෙලා එතනින් ගිහිල්ලා ආයෙත් පිරිහිලා තිරිසන් වෙන්නත් පුළුවන් අපාගත වෙන්නත් පුළුවන් පිරිතේක වෙන්නත් පුළුවන් ඒකේ පොඩ්ඩක්වත් අයින් කරලා නැහැ. ඉතින් එහෙම අනාගතය තුල ඒ බඳු සුද්ධතාවයට පත්වීමක් නැති පුද්ගලයාගේ මොන මොන බල ලැබුණත් මොකටද? ඒ නිසා තමයි ආර්ය ශ්‍රාවක සෝවාන් පුද්ගලයා. අමුදරු පෝෂණය කරන ගිහිව ඉන්න සෝතාපන්න පුද්ගලයා මොන විදියෙන් හිටියා හරි කෙලවරින් ඒකාන්තයෙන් නිවන් හිමි කරපු කෙනෙක්. සංසාර දුක සදාහටම කෙලවර කරන ඒකාන්ත ස්ථිරත්වයට පත් වෙච්ච කෙනෙක්. ඒක අයියාගේ වලකින්නේ. එහෙනම් ඒ පුද්ගලයාගේ ලබා තියෙන උත්තරම ගුණයෙන් එයා යම් සාරයක් ලැබුවා නම් ඒ සාරයට මොන විදිහෙන්ම සම කරන්න පුළුවන් කවන්නේ අර පංචාභිඥාස්ත සමාපත්තිලාභී යෝගියාගේ සත්තරම. එහෙනම් දැන් ඉතින් අපි මේ දැන් කාය ස්වභාවයේ දැන් මේ මේ දකින தත්වයන් ගැන පෙන්ලා දෙනවා සූක්ෂම කාය ස්වභාවයේ දැකිය හැකියි. මේ සූක්ෂම කාය ස්වභාවය දකින්නට වඩා මනෝමය ඉරිදි ඉරිදිවිල දිබ්බසෝත දිබ්බචක්කු මේ ඔක්කොම ලබලා තිබිච්ච පංචාවිඥා අසහාපති ලාභිය ඊට තව කොච්චර එහා ඉන්නේ කෙනෙක්. එයා ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මගේ සෝතාපන්න ආර්ය ශ්‍රාවකයෙක් ඉන්නනම් ගිහි ආර්ය ශ්‍රාවකයෙක් එයාගේ කලාවෙන් කලාවටවත් අගය කරන්න පුළුවන් පුද්ගලයෙක් නෙමෙයි කිය. ඒ නැති මේ මනෝමය කයක් උසගත කෙනා මනෝමය කයක් කියන්න පුළුවන් කෙනා කියන්නේ මොන කෙහෙල්මලක් තියෙච්ච කෙනෙක්. ඉතින් ඕක බුදුදහම. දැන් මෙන්න මේක අපි තෝරා ගන්න ඕනේ. බුදුදහම කියන එක හරි ගැඹුරුයි. ඊට වඩා වටිනවා. බුදුදහම තුල අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියන මේ වචන මාත්‍රේ පොඩ්ඩක් තේරුම් ගත කෙනෙක් ඉන්නවා. ඒකාන්තයෙන් උකට නිවන තියෙනවා. ඒ බුද්ධිලා නිවනින් අහකට ගිය කෙනෙක් නෙමෙයි. ඒක නිවන් මඟ ඒ තරම් වටිනවා. ඉතින් අපි හැම වෙලෙම බලන්න ඕනේ මේ අන්‍ය අන්‍ය භාවනා ක්‍රම, අන්‍ය යෝගී ක්‍රම මේ බුදුදහමට බැස්සවාගෙන අද බුදුදහම තුළ තියෙන භාවනා හැටියට තනින් තන ස්වාමීන් වහන්සේලාත් මේවා දෙනවා. හිතට හිත තියාගන්න, නාහිත හිත තියාගන්න, ඔළුවට හිත තියාගන්න, නළුට හිත තියාගන්න මේ මේ දන්න දැනුණාට පස්සේ මේ මේ ධානයේ දැන් මෙහෙම ක්‍රම කියා දෙනවා. මේ එකකවත් අනිත්‍ය දුක්ඛ අනාත්ම තියෙනවද? අනිත්‍ය වශයෙන් දැක්කද, දුක්ඛ වශයෙන් දැක්කද, අනාත්ම වශයෙන් දැක්කද මොකද දැක්කේ? ඒ එක එක භාවනා ක්‍රම තියෙනවා. භාවනා ක්‍රම නිගරු කරනවා නෙමෙයි. ඒවා අනිත්‍ය වශයෙන් දකිනවා නම් දුක්ඛ වශයෙන් දකිනවා නම් අනාත්ම වශයෙන් දකිනවා නම් ලෝක తත්වේ. ඒ තුලින් දකින්න පුළුවන් නම් කමක් නෑ. එහෙම නැත්නම් වැඩක් නෑ. ඔන්න ඔබ තේරුම් ගන්න ඕනේ. භාවනා තිබුණ පළියට බෞද්ධය වෙන්නේ නෑ. භාවනා කරුවා කිව්ව පළියට බෞද්ධය නෙමෙයි. භාවනා තියෙනවා යෝගී භාවනා ඕවන් තරම් තියෙනවා. ඒවා නෑ කියන්නේ නෑ. ඒක ප්‍රතිඵල නෑ කියන්නේත් නෑ. ඒකේ ප්‍රතිඵලේ ධානයක් ලබාගෙන ඒකේ නොපිරී හිටියොත් උනන් එයා මෙතනින් මැරලා ගිහලා බඹලෝපදින්නත් පුළුවන්. හැබැයි සසර ගාමනේ පොඩ්ඩක්වත් වෙනසක් වෙලා නැහැ. මතු අනාගත සතර ආපාදුකෙන් නිදහස් වෙලා නැහැ. එහෙනම් එයා ලැබුව ඵලය මොකද්ද? එවලට ලෝකෙට මෙල්ල ආකාශයෙන් ගිහින් ආකාශයේ ඉඳලා හිටන් මගේ ඵලෙ මෙන්න කියලා පෙන්නුවා. අනේ ඔබ සතර පායෙන් නිදහස් වෙච්ච කෙනෙක් නෙවෙයිනේ කියන එකයි බෞද්ධය දකින්නේ. ඉතින් මොකද ඉතින් හරි ඒක. ඉතින් මේක අපි දකින්න මේ தත්ත්වයන්ට අපි හිත තියනවා වටින්නේ. ඒක යථාර්ථය දැකලා තියෙන්න ඕනේ. දැන් මේ ප්‍රශ්නේ විසඳනකොට දැන් නිවනට හිත හිටියේ නැද්ද? දැන් නිවනින් කියලා ඉවර කළේ නැද්ද? අන්න ධර්මයේ හොයාගන්න ක්‍රමී. ඉතින් මෙතනින් අපි දකින්න ඕනේ. ඔය කියන සිද්ධිය. මේ බෝධිසත්වයන් විසින් ඇස්තිස් මස්ලී දන් දීම පිළිබඳව පැහැදිලි කරන්න. දැන් මේවා ඉතින් ගාක් මේ අපි විචිතයත්න පැහැදිලි කරලා තියෙනවා. ලෞකික අර්ථයක් තියෙනවා ලෝකෝත්තර අර්ථයක් තියෙනවා. ආර්ය විනය නැත්නම් මේ ශාසනය තුල තියෙන දහම් වල. අර්ථයේ ඒ ලෞකික අර්ථය තුල ඉක්මවාගේ අර්ථයක්. වචනේ කියනකොටම ඉස්ලාම එකේ ලෞකික අර්ථයක් තියෙනවා. හැබැයි ඒක සාසනික අර්ථය නෙමෙයි. නිවන් දැකීමට හේතු වෙනවා නම් යම්කිසි ලෝකෝත්තර ධර්මාර්ථය. අන්න ඒක සාසනෙට අයිති. දැස් දන් දෙනවා, ඉස් දන් දෙනවා, ඉතින් මස් දන් දෙනවා, ලේ දන් දෙනවා, අඹ දන් දෙනවා, දරු දන් දෙනවා කියලා මේ කතාව කියනකොට මේකේ මේ මස් මස් මාංශ චක්සුතිය කියන්නේ මේ මස් ලේ සහිත ඇස් ගෙඩි දෙක ගලවලා දන් දෙන එකත් එක අර්ථයක්. මේ ඇස් දන් දීම එකක්. බෙල්ල කපලා හිරන් දෙන එක 20 දන් දීමේ ඕන් ගණන් කියන බෙල්ල කපලා දෙනවා නම් ඒක 30 දන් දීම. ඒකත් ලෞකික අර්ථයක්. මෙන්න මගේ මතික කාපන් කියලා හිටන් හරි දෙනවා නම් මස් දන් දීම. ඒකත් ලෞකික අර්ථයක්. මගේ ලේ ටික බීපිය කියලා දුන්නා නම් ඒකත් ඒකත් ලෞකික අර්ථයක්. දුන්නේ දන් තමයි. ඇත්තිස් මස්ලේම තමයි දුන්නේ. දැන් අපි දකින්න ඕනේ ඒ જાතියව කොච්චර අපි දීලා ඇද්ද? දැන් ඕවා බුදුරයන් වහන්සේ ලෝකේ පහළ වෙච්ච නැති කාලයක් වුණා නා. අබුද්ධෝත්පාද කාලයක්. අපි කොච්චර මේ ඇස් දන් දීලා, ඉස් දන් දීලා, මස් දන් දීලා, ලේ දන් දීලා, අඹු දන් දීලා, දරු දන් දීලා මේ කිනියා ඔක්කොම කළොත් එයාට නිවන් තියෙයිද? ඒක නිවන් මාර්ගයක්ද? දැන් පාරමී කියන වචනේ තෝරා ගන්න ඕනේ. මොකද පාරමිතා කරනවා, පුරනවා කියන්නේ. අපි යහපත් දේවල් පෙරාගෙන පෙරාගෙන යනවා කුමක් සඳහා යන්නේ යහපත් දේ. කොතන ඉතින් යහපත දැකලා තියෙනවා. නිවනේ මෙපිට ලෝක සත්‍යයට සුවයක් යහපතක් තියෙනවා කියලා හිතා ඉන්න තාක්කල් ඔහුට බෝධිසත්වකමකුත් නැහැ බුදුකමකුත් නැහැ. ශ්‍රාවකකමකුත් නෑ ශාසනයකුත් නෑ. යම් බෝධිසත්වයෙක් හැබැයි නම් බෝධිසත්වයෝ නිවන මොකද කියලා දැකලා තියෙනවා. දැකපු නිවන කරා යාමට මොකද්ද මං කළ යුත්තේ කියලා දකිනවා ඊළඟට. ඒ සඳහා ඥාන ගෝචර වෙන්නේ ඥානී නිවන් දැකීමට අවශ්‍ය කරන ධර්මය අවබෝධ කරගන්න. ඒ ඥාන ශක්තිය ලබා ගන්න මම මොනවද කරන්න ඕනේ? මොනවද දන් දෙන්න ඕනේ? මොනවද දුන්නොත් ප්‍රඥාව වැඩි වෙන්නේ? ඒක දකින්න ඕනේ. දැන් ඇස් දන් දුන්නාම ප්‍රඥාව වැඩනවා කිව්වොත් එහෙම මොන ඇස් දන් දුන්නොත් ප්‍රඥාව වැඩි. මේ මස්ලේ තියෙන ඇස් පුලි දෙක දන් දුන්නොත් ප්‍රඥාව වැඩෙනවද? මම මේ කනා වගේ පොට්ටයා වගේ මේ කරලා තියෙන වැඩවල හැටි බලපල්ලා. දැන් අපි කතාවට කියනවා. ඉතින් අන්දිය වායි ගමන් කරනවා. අපි කතාවට කියනවා. මස් ඇස් දෙක නම් උන්ට තියෙනවා. මග හොඳට පෙනේ නම්, දිවේ නම්, යන්ට පාරක් පෙනේ නම් කිම බැදිවල යන්නේ මං මුලා වූ එකෙක්සේ. දැන් අපිට මෙහෙම කතාවක් තියෙනවා. දැන් ඉතින් මේ ඇස් දෙක තියෙනවා. මග පෙනෙනවා. ඉතින් මගත් හොඳට තියෙනවා යන්ට පාරක් පේනවා. දැන් ඕක බලපුවම ඕන ඔලොමොට්ටලේ උඩ පේන්නේ නැහැ. පිටින් පේන අර්ථය බැලුවා. මාර්ගයක් තියෙනවා ඇස් දෙක තියෙන ඉඳ පාරක් පේනවා. ඉතින් බැද්ද යන්න ඕනේ නැහැ මිනිහට පාර දිගේ ගිය හැකියි. ඕකේ උඩින් මතෙන් තියෙන අර්ථය ඕකයි. ඕක නෙමෙයි මෙතන මේ වෙන්න. මෙන්න නිවන මෙන්න නිවනට මග. ඒක හොඳට පේනවා. මේ නිවනයි කියලා දකින්න පුළුවන් ඥානයක් මේ නිවන් මග කියලා දකින්න පුළුවන් ඥානයක් තියෙනවා. දැස හම්බ වුණා. යන්ට දැස හම්බුනේ එතකොටයි. මිත්‍යා දෘෂ්ටික මාර්ගය තියෙනවා ඔක තමයි වැද්ද. ඇයි වැද්දට යන්නේ? මිත්‍යා දෘෂ්ටි මාර්ගයේ මොකද යන්නේ? එහෙනම් මංගුලා වූ ඒ තමයි පුතත් ජනියෝ හැටියට මිත්‍යා දෘෂ්ටික මාර්ගවල ගමන් කරන්නේ. ඇයි එහෙම යන්නේ? ඔකයි ඔකේ අර්ථය. අන්න දහම් අර්ථය. දැන් මේ වගේ දහම් අර්ථයක් තියෙනවා ලෝක අර්ථයක් තියෙනවා. ලෝක අර්ථේ නිවන් වගක් නෙමෙයි දහම් අර්ථේ නිවන් වගක්. එකම පදවැල. අර්ථ දෙකක්. මෙන්න මේ වගේ නිවන් දැකීමට මේ එකම පදවැල තුල ලෞකික අර්ථයක් තියෙනවා නිවන් දැකීමට ඒකේ තියෙන ලෝකෝත්තරත්වය ගන්න ඕනේ. ලෞකික අර්ථයේ තියෙන ලෝකෙටයි. ලෝකේ වැඩ කළා නිවන් දකින්න බෑ. නිවන්ට හේතුවෙන් නුවණ දිනු කරගන්නත් බෑ. එහෙනම් ඒකේ තියෙන්න ඕනේ දහම් පැත්ත. දහම්ට අනුකූලතාවය. මිනිස්සු අන්ධයෝ වගේ වැඩ කරනවා. ඇත්ත පේන්නේ නැහැ. මස ඇහැට පේන මේ දර්ශනේ නෙමෙයි මේ කියන්නේ. ඇහැ කියලා කියනකොට මස ඇහැ කියන්නේ මේ ලෞකිකත්වයේ තුල තියෙන මේ ලෞකික දේවල් තුල අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් හබායන මාර්ගයට අවශ්‍ය කරන උපකරණයක්. නුවණැස කියන්නේ ඒකත් ඇසක්. නිවන් දකින්න නම් යම්කිසි බුද්ධිලට නුවණැස වැදෙන්න ඕන. ඒ නුවණැස තුලින් ප්‍රඥා චක්ෂුසේ පෑදීම ප්‍රකාරයේ දකින්න නුවණ පහළ වෙන්න ඕන. මෙන්න මේ S2 තමයි අත්‍යවශ්‍ය S2. නුවණ මතු කරගන්න යමක් කළ යුතුද? ඒකට අවශ්‍ය කරන්නා උදේට අනුපූරව ගොඩනගා ගන්න ඕන ඥානවන්ත මාර්ගය. නුවණ මතු වෙන මාර්ගය. මෙන්න මේ නුවණ පහළ කරන්න නුවණැසක් තියෙනවා නේද? මෙන්න මේ නුවණැස අනුගමනය කරගෙන ගියොත් යාර කවදා හරි නිවන් තියෙනවා. නිවන් දකීමට කළ යුත්තේ මොකද්ද කියලා දකින්න පුළුවන් ඥානය පහළ වෙනවා. එනිසා ඒ නුවණැස පහළ කරගන්න. ලෝක සත්‍යයට එකපාර ආර්ය අෂ්ටාංගික මාර්ගය කියවට චතුරාර්ය සත්‍ය කියවට තේරෙන්නේ නැහැ. එතෙන්ට අවශ්‍ය කරන්නා වූ ඥාන මට්ටම ඔහු මෝරලා ඉන්න ඕනේ. ඒ જાති ඥාන මට්ටම. කොම්පියුටර් හදන්න දක්ෂ වුණාට ඒ වගේම මිසයිල් නිපදවන්න දක්ෂ වුණාට යුද්ධ යුද්ධ යානා නිපදවන්න දක්ෂ වුණාට නැව් නිපදවන්න දක්ෂ වුණාට එයාට මේ නිවන් දැකීමට අවශ්‍ය කරන ඇහි අංශු මාත්‍රයක්වත් පිළිලා නැහැ. හැබැයි මේ ලෝකෙට හොරකන්න, ලෝකෙට තරඟ කරන්න, ලෝකේ තියෙනව කරන්න, ඒවට එකතු මේ කරයිදු කරන්න, මේ ලෞකික පැත්තේ වැඩ කරන්න නම් ඇහත් තිබුණා නුවණත. හැබැයි ඒක ලෞකික එකක් මිසක් කවදාවත් නිවන් දකින්න එකක් නෙවෙයි. දැන් නිවන් දැකීමට නම් චතුරාර්ය සත්‍ය දැකීමට අවශ්‍ය කරන නුවණැස පහළ වෙන්න ඕනේ. අන්නේ නෝනස පහල කරනකොට එයා දන්නේ නැහැ රොකට් හදන්න දන්නේ නැහැ, හදට යන්න දන්නේ නැහැ, වෙන එකක් කරන්න දන්නේ නැහැ, මිසයිල් හදන්න දන්නේ නැහැ, මේ මොකුත් නැහැ. එයා ඒ අන්තයේ බැලුවොත් එම් මෙලෝ හතරක් දන්නේ නැති කෙනෙක්. මම ඕවා දැකේ නැතුවර දුක හැදෙන්නේ කොහොමද කියලා දන්නවා. මේ දුකට හේතුව මොකද්ද කියලා මට වැටහෙනවා මම ඒක දන්නවා. ඒ දුකට හේතුව නැති කර දැම්මොත් දුක නැති වෙනවා කියලා මම තේරෙනවා දන්නවා. මම ඒ මගේ යනවා. මෙන්න මෙයාගේ ඇහැ අනික් සියල්ලන්ට වඩා බලවත්. මොකද හේතුව? ඒ හතර දන්න කෙනාට සතර දුකෙන් සදාහටම නිදහස් වෙන්න පුළුවන් අනාගත ප්‍රතිඵලයක් තියෙනවා. ඒ නිසා ඒක වටිනවා. මම රොකට් හදන්න දන්නවා, මිසයිල් හදන්න දන්නවා, අහස් යාන හදන්න දන්නවා, ඒ වගේම යුද්ධ නැව් හදන්න දන්නවා. ඒ නුවණ මට තියෙනවා බොහෝ කම්පියුටර් හදන්න දන්නවා, ඒක නිපදවන්නත් දන්නවා. එහෙම නුවණක් තියෙනවා. තව කෙනෙකුට. හැබැයි සතර දුකෙන් මිදීමට අංශු මාත්‍රාවක්වත් දන්න එකක් එයා ළඟ නැහැ. අන්න ලෞකික නුවණයි ලෝකෝත්තර නුවණයි දෙක තෝරා ගන්න ඕනේ. එහෙනම් මෙන්න මේ ලෝකෝත්තර නුවණට කෙනෙක් අවතීර්ණ කරන්න. ඒකට අවශ්‍ය කරන්නා වූ ඥාන මට්ටමට අවශ්‍ය කරන පසුතලය හදන්න. යමක් හේතු වෙනවා නම් අන්නේ જાතිය වැඩ පිළිලා තියෙනවා නම් ඒක නිවන් දකින්න හේතු වෙන පාරමිතාවක් වෙනවා. පාරමී කියන්නේ පෙරාගෙන පෙරාගෙන යනවා මී හොයාගෙන. මී කියන්නේ රසවත්ම දේ. නිවන් රසය හැරෙන්න තවත් මේ රෝගේ රසයක් නැහැ කියලා ධර්මානුකූලව දැකලා. අන්න එතෙන්ට පෙරාගෙන පෙරාගෙන යනවා කුණු සුද්ධ කරගෙන කුණු සුද්ධ කරගෙන යනවනේ. ඔන්න ඔය වැඩේට කියනවා පාරමිතා කියලා. පාරමිතා පුරනවා කියන්නේ ගොඩ ගහ ගන්නව නෙමෙයි. යථා යථාර්ථය කරා ඒකට අවශ්‍ය කරන தත්ත්වෙට මනස සුද්ධ කරනවා. ඒ මනස ඒ ආකාරයෙන් සුද්ධ වීමට ඥානගෝචරත්වයට මහා ඥාන පහළ වීමට හේතු වෙන තීක්ෂණ නුවණක් ඇති වෙන්න. යමක් කළ යුතුද? ඒ දේ කිරීමට කියනවා පාරමිතා පුරන්න අවශ්‍ය කරන වැඩ පිළිවෙල කරනවා. එහෙනම් මොනවද පහළ වෙන්න ඕන ඈ ඉස්සෙල්ලාම මේක හොඳයි මේක නරකයි කියලා තේරුම් ගන්න පුළුවන් ඇහැරිල්ල ඕන. සාමාන්‍ය මිනිස්යාට ඕක ඕක බැරි නිසා තමයි ලෝක සත්‍යයට මේකෙන් ඊතරෙන්න හිතන්නත් බැහැ. හොඳ නරක තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. පින්පව් තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. මූලික අවස්ථාව. මෙන්න මේක තේරුම් ගන්න බැරි කෙනාට මෙන්න මේක තේරුම් කරලා දීලා ආරම්භ කරන්න ඕනේ. හොඳයි නරකයි කියන්නේ මෙන්න මේවා. පින්පව් කියන්නේ මේවා. ලෞකික ලෝකෝත්තර කියන්නේ මෙන්න මේ දහම්. එතන මෙන්න මේ ටික විග්‍රහ කරලා දීලා ඉස්සෙල්ලා මූලික වශයෙන් හොඳ නරක තේරුම් ගන්න සුචරිත දුචරිත තෝරා ගන්න ආරම්භ කරලා. අන්න එතන පටන් ගෙන එයාට දෙන්න ඕනේ ඒකට අවශ්‍ය කරන දේ. මෙන්න මේ ටික දුන්නාට පස්සේ දැන් නම් මට පේනවා හොඳ නරක කියන්නේ මොනවද කියන්නේ ඇහැ පහළ වුණා. දැන් නම් මට සුචරිත දුස්චරිත කියන ඒවා වැටහෙනවා. අන්න ඇහැ පහළ වෙලා. මෙන්න මේ ඇහැ ලෝක සත්‍යයට නිවන් දකින්න අමාරු වෙන්න හේතුව ඒකයි. එහෙනම් ලෝක සත්‍යයට නිවන් අවබෝධ කරන්න නම් ඉස්සෙල්ලාම මෙන්න මේවා සුචරිත මෙන්න මේවා දුස්චරිත මේ මේ හේතු වෙන සුචරිත කියන්නේ මේ මේ හේතු වෙන දුස්චරිත කියන්නේ කියලා. මෙන්න මේ පිළිබඳව මූලික වන්නා වූ ධර්මයක් දේශනා කිරීමේ හැකියාව තියෙන්න ඕනේ පටන් ගන්න. මෙන්න මේ ඇස් තමයි මහ බෝසත්වරු ඉස්සෙල්ලාම ලෝකෙට දුන්නේ. අන්දිය වාගේ සුචරිත දුස්චරිත දන්නේ නැතුව. ಗುಣධර්ම ගුණාගුණ දන්නේ නැතුව. හොඳ නරක තේරුම් ගන්න බැරුව. නරක දේ හොඳයි කියලා හොඳ දේ නරකයි කියලා මේ වගේ මුලාසහගත අවිද්‍යාවෙන් බැහැගත නිගමන වලින් මෝහයෙන් බැහැගත නිගමන වලින් ලෝක සත්‍යය මංගුලා වෙලා ඉන්නකොට මෙන්න මේ මංගුලාව දුරු කරන්න ඒ පුද්ගලයන්ට මූලික ආරම්භක වන්නා වූ දේ ලබා දීමට අර මහා බෝසත්වයන් වහන්සේලා නිවන කියන්නේ මොකද කියලා තේරුම් අරගෙන ඒ නිවනට මඟ තේරුම් අරගෙන ඒකට ආවිතීර්ණ වණ්ඩ කර යුතු පසුතලයේ තේරුම් අරගෙන ඒකට මඟ පාදලා දෙන කටයුතු කරනවා මෙන්න මේ ආරම්භක කටයුතු කරගෙන යන්නේ උන්වහන්සේලා එක්තරා පිරිසක් සාමාන්‍ය ලෝකයාගෙන් නැහනාර පහත් පෙළේ ඉන්න පුතජන ලෝකයාගෙන් කොටසක් මේකෙන් නිදහස් කරන්න. උන්වහන්සේලාම ආරම්භ කරන ගමන. ඒකේ නිදහස් කරන්න පැස නිදහස් කරන්න තැනට පූර්ණ කරගත්ත බුදු පියාණන් වහන්සේලා දුන්න ධර්මය අරගෙන නෙමෙයි උන්වහන්සේලා යන්නේ. ඒ බුදු පියාණන් වහන්සේලා යම් නුවණක් වර්ධනය කරගෙන යම් පූර්ණභාවයට පත් කරගෙන ලෝකයා මුදවන්න වැඩ පිළිලක් කළාද? මමත් ඒ බඳුම අර මුලාවට වැහිලා ඉන්න ලෝකයාගේ කොටසක් අරගෙන එකතු කරලා හදලා ඒ ඒ ක්‍රමෙන්ම ගෙනහිලා ඉන්න මමත් මුදවලා දානවා. ඒකනේ වැඩ කරන්නේ. ඒකයි මගේ වැඩ පිළිවිල කියලා ගත්තා නම් අන්න යාට කියනවා මහ බෝසත්වරුන්ගේ චරිතය. උන්වහන්සේලා මේ නිසා පටන් ගන්න තැන පටන් මේවා දුස්චරිත මෙන්න මේ හේතුවෙන් දුස්චරිත වෙන්නේ. මෙන්න සුචරිතය මේ හේතුවෙන් සුචරිත වෙන්නේ. මෙන්න මෙතන පටන්ගෙන මූලික ධර්ම දේශනාවක් ලෝකයට කරනවා. මෙන්න මේ නිසාම ලෝක සත්‍යයේ මුලාසහගත දෘෂ්ටිය නැති වෙලා. හොඳ නරක තේරුම් ගන්න සුචරිත දුස්චරිත තේරුම් ගන්න ආරම්භක ඇහැ පහල කරලා දෙනවා. මෙන්න මේවා අප්‍රමාණ ලෝක සත්‍යයෙන්ට අප්‍රමාණ දුන්නා. මෙන්න නිවන් දැකීමට පාරමිතා පුරන්න පූජා කරපු ඇස්. ලෝකයට පරිත්‍යාග කරපු ඇස් ඔන්න ඕයි. දැන් මේකෙන් අපිට තේරෙනවා. යම් කෙනෙකුට නුවණ දුන්නොත් නුවණට මඟ පාදලා දුන්නොත් හේතුයේ ඵල වශයෙන් නුවණ ලබන්න හේතු වෙනවා. අන්න හේතුවර ඵලය. දුන්න දෙයි ලැබෙන්නේ. වැපුරු දෙයට අනුව යස් යන්නේ. මේ මස් මස් ඇස් ටිකක් දුන්නා නම් එහෙම උන්වහන්සේට යන යතන මස් ඇස් ගොඩාක් හම්බ වෙයි. ඵලයේ වශයෙන්. ඔළුව එහෙම දුන්නම් ඔළුව 1000 කට හම්බ වෙයි එක්කෙනෙකුට. හම්බෙන්නේ තියෙන එහෙම. මස් ගෙඩි ඔය මස් ලේ වලින් තියෙන ඔළුව ගෙඩි ටික ඇටකට වලින් තියෙන ඔළුව ගෙඩි ටික දුන්නා නම් එහෙම ඒ જાතිය ඔළුව ගෙඩි ගොඩාක් හේතුවර ඵලයේ වශයෙන් හම්බ වෙයි. අන්න හේතුවර ඵලයේ දකින්න ඕනේ. හැබැයි අපි ලෝකෙට කටයුතු කරනකොට අපි කියනවා මේක අපේ ඔළුවක් නැද්ද මේ කරලා තියෙන වැඩේ බලපන්. ඔළුව තියෙන එකෙක් මෙහි මෙයා කරනවා. දැන් මේ වදින අපි අදත් භාවිතා කරනවා. ඒ මොන ඔළුවද? අර ඇටකටු සහිත මස්ලී සහිත ඔළුවද ඔය කිව්වේ? නෑ මේ තේරුම් ගන්න පුළුවන් නුවණටයි මේ කියන්නේ ඔළුව කියලා. මේක ඔළුවක් නැති ඇද්ද මේ කරලා තියෙන්නේ. අන්න ඒ වගේ තේරුම් ගන්න හැකියාවක් නැති මිනිස්සෙයින්ට යථාර්ථයේ පෙන්වා දෙනකොට තේරුම් ගැනීමේ ඔළුව හම්බ වෙනවා. තේරුම් ගන්න පුළුවන් ඔළු ගෙඩි හම්බ වෙනවා. මෙච්චර කාලෙ ඔළුව තිබුණා. මස්ලිය ඔළුවක් විතරයි. වැඩක් කරන්න ගියාම ඔළුව නැහැ. අන ඔළුව නැහැ කියන එක තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ මස්ලිය ඔළුව එහෙම නැතුව නෙමෙයි. එහෙම ලෝකේ නැහැ. ඒ ඔළුව ගෙඩිය කාටවත් තියනවා ඉන්නේ හැම මිනිහට ඔල මොටලයට ඕනේ කාට තියෙනවා මහ මොඩියටත් ඒ ඔළුව තියෙනවා. හැබැයි යාර නැති එකක් තියෙනවා. නැනනුවණින් කාරණා ආකාරණ හරියට වටහා ගන්න පුළුවන් ඔළුවක් නැහැ. අන්න අර මස්ලියේ ඔළු ගෙඩිය ඇතුලේ තියෙන හිස් බොකල යථාර්ථය දෙනවා. මෙන්න මේක දාගනින් ඕක. ඔළුවක් ඇතුව ජීවත් වෙනවා ඊට පස්සේ. අම්මා තාත්තා හඳුනාගනි. වැඩි හිටියෝ හඳුනපන්. ගුරුවරු හඳුනාගනි. ඔළුවක් ඇතුව වැඩ කරපන්. ලැජ්ජා නැති අර කරන්න එපා. මේ වගේ දුස්චරිත කරන්න එපා. ඔළුවක් ඇතුව වැඩ කරන්න පුරුදු වෙයල්ලා. මෙන්න මේ කියන අවවාද අනුශාසනා මුල් කරගෙන ඒකේ තියෙන වටිනාකම පෙන්ලා දීලා අන්න ඒකට කරන ධර්ම දේශනා කරනවා බෝසතාණන් වහන්සේලාගේ සසරේ එනකොට මෙන්න මේ විදිහට ඔළුවක් නැතියට ඔළුවක් ලැබෙන කියන ඥාන දර්ශනය පහළ කරන්න හේතු වෙන පරිසරයක් හදලා දෙනවා ඥානීයට පරිසරයක් හැදුවොත් හේතු ඒ ඵලයේ වශයෙන් ਸਰවත්‍ථසා ඥානීයට හේතුකාරක වන පාරමිතා පිරෙනවා. මෙන්න නුවණ පුරන්න බුද්ධෝ සබ්බඤ්ඤත ඥානෝ කියන. අන්නේ මහා ඥානයේ ප්‍රගුණ කරන්න අවශ්‍ය කරන හේතුව තමයි ලෝක සත්‍යය ඥානවන්ත කිරීම. ඒකට මඟ පාදා දී. මේකේ හේතුව හේතුවේ ඵලයේ වශයෙන් ਸਰවත්‍ථසා ඥානී ලබන්න අවශ්‍ය කරන පාරමිතා පිරෙනවා. ඇඟේ තියෙන මස් දුන්නොත් ඔන්න හෙන මස් කුටියක් හම්බෙවි ප්‍රතිඵලයේ වශයෙන්. මසර මස හම්බෙවි. මාංශ කියන්නේ මොනවද? සාර ධර්ම වලට කියනවා මාංශ. යම්කිසි බුද්ධිලයේ සාර ධර්ම නැතුවම ඌ ඇටරයි කට්ටයි. ඇටරකම් කරනවා කට්ටකම් කරනවා ඇටයි කටුවේ මතුවේ. මෙන්න මේ ඇට කටු වැහිලා තියෙන මොනවද සාර ධර්ම නැති මාංශේ. යථාර්ථය දැනගත්තා නම් සාරවත්දී හරවත්දී දැනගත්තා නම් එයා ඇටර වෙන්නේ නැහැ කට්ට වෙන්නේ නැහැ. ඇටර ගති කට්ට ගති නැති වෙලා. නියම දැහැමි ගති ඇති යහපත් පුද්ගලයෙක් බවට පත් වෙනවා. මෙන්න මේකට කියනවා මාන්සිය ලැබුවා කියලා. මෙන්න මේ මාන්සිය තමයි මහ බෝසත්තුරු පාරමිතා පුරනට ලෝකයට ලබා දෙන මාන්සිය. අර සාහිත්‍ය පොත් ලියන්න ගිහිලා ඕවා කොහොම මේ ලෞකිකත්වයේ තියෙන ඇටකටු වලටයි මස් වලටයි මේ කයි දෙන කෑලි වලටයි වින් කරලා ඕවට තමයි ඉතින් මම මහ මිලක් උසට මෙච්චර දන් දුන්නා ඇස් දන් දුන්නා අහසේ තරු ගන්නට ඉතින් මෙහෙම කිය කියන මේ සාහිත්‍ය ගොතනවා. මේ සාහිත්‍ය කතාවල් ගත්තාට පස්සේ අපි ධර්මයේ පිට ගිහිලා ඉතින් මේ ලෞකිකත්වයේ රැඳෙනවා යථාබෝධය ලබන්න බැරුව යනවා. එකිනෙකාට කියනවා දැන් ලේවරුමක්කාරයා කියලා කියන්නේ ලේ ලේ නෑයා කියන්නේ බොහොම ළඟින් ඇතුළු කරන ලයාන්විතම පුද්ගලයා. අත්තරින්න බෑ ලේසියෙන් දුකක් කරදරයක් වුණාම එයාට නොබලා ඉන්න බෑ. අන්න ඒ විදිහේ දයානුකම්පා හැඟීමකින් අන්‍යෝන්‍ය සහයෝගයෙන් කටයුතු කරන ගති ලක්ෂණයක් තියෙනවා බොහොම වැදගත් එකක්. මෙන්න මේකට කියනවා ලේය කියලා. ලයාන්විත බව. මෙන්න මේ ලයාන්විතව සමගියෙන් සමාදානයෙන් ජීවත් වෙන මගපාදලා දිහා ලෝකයට අවවාද අනුශාසනා කරලා ඒකේ තියෙන වටිනාකම කියලා දීලා එකාමින් ජීවත් වීමට මඟ පාදා දෙනා ලෝකයේ තුල මෙන්න මේක හොඳ වැඩක් මෙන්න මේක බොහෝම සමගියට සමාදානයට උදව් දෙන නුවණකාර ඥානකෝචර පසුතලයක් ඇති කරන ධර්මයක්. මෙන්න මේ ලේ දන් දුන්නාට පස්සේ ඒක නිවන් දකින්න හේතු වෙන පාරමිතා පිරීමක් වෙනවා ලෝතර බුද්ධත්වයට දෙන පාරමිතා පිරීමක් වෙනවා. අඹු කියලා කියන්නේ ගෑනු නෙමෙයි. අඹු කියන්නේ හිතවත් කරන. අබ යාළුවා. අබ යාළුවා කියන්නේ බොහෝම හිතවත් දුකේදී සැපේදී පිහිට වෙන කරදරයකදී මග නොහරින මෙන්න මෙබඳු ගති ලක්ෂණේ. භාර්යාවට අඹුව කියන්නේ හේතුවත් ඒකයි. ස්වාමියාට කරදරයක් වුණාම භාර්යාව දාලා යන්නේ නැහැ. හැම අපපස්ථානයක්ම කරලා කොහොම හරි ගොඩ ගන්න බලනවා. මගේ ස්වාමි පුරුෂයා නේද කියලා. මෙන්න මේ ගති ලක්ෂණේ ඇති නිසාම භාර්යාවට අඹු කියන්න පටන් ගත්තේ ඒකයි. අඹයහලු ගුණේ. ඒ හේතුවෙන් අඹුව කිව්වේ. ගෑණි හින්ද ගෑණියක් නිසා අඹුව කිව්වා නෙමෙයි. Tamanට අවශ්‍ය කරන්නා වූ දුක සැප බලලා ඒ කෙරෙහි බොහොම ආදරෙන් කරුණාවෙන් කටයුතු කරමි. ඒ අපුපස්ථාන කරමින් ඒ ස්වාමියා කෙරෙහි ගෞරවයෙන් කටයුතු කරන ගති ලක්ෂණය නිසා ඒ භාර්යාවට ඒ ගති ලක්ෂණේ තියෙන නිසා යාට අඹුව කිව්වේ. එන අඹු දන් දුන්නා කිව්වේ ලෝකෙට ඔන්න ඔය ගති ලක්ෂණේ ගති ගුණේ දන් දුන්නා. එකාමින් ජීවත් වෙයලා. දුකේ හැපෙදි මේ මේ හැම කෙනාම එකතු වෙලා. ඒ බෙදා හදාගෙන කටයුතු කරපල්ලා දුකේදී මග අරින්න එපා. තිලක් රෝගයක් හැදුනහම අත්හැරලා දාලා යන්න එපා. එහෙම කරන්න හොඳ නැහැ. අන්‍යෝන්‍ය සහයෝගයෙන් ආධාරයෙන් ජීවත් වෙන උපකාරයට කෘතෝපකාර සලකන්නේ. මෙන්න මේ ආදි වශයෙන් පෙන්වනවා තමයි අඹු. ඒ වගේම දරන්න සුදුසු දේ මොකද්ද? දරුවෝ. මේ පොඩි එවුන් පැටව නෙමෙයි මේ කියන්නේ. කෙල්ල කොල්ලෝ නෙමෙයි මේ කියන්නේ. Taman උපන්න, Tamanට දාව උපන් පැටව නෙමෙයි මේ කියන්නේ දරුවෝ කියලා. මොනවද දරන්න සුදුසු මොනවද දරන්න නුසුදුසු? යමක් ලෝභ සහගත නම්, ද්වේෂ සහගත නම්, මෝහ සහගත නම් ඒවා දරන්න සුදුසු ඒවා නෙමෙයි. හතර අපාගත වෙන ඒවා. අලෝභ සහගත නම් අදේශ සහගත නම් අමෝහ සහගත නම් ඒවා දරන්න. ඒවා සුගතියට යන්නේ. උපරිම වඩගතිය සියලුම සසර දුක දුරු කරන්න හේතු වෙනවා මෙන්න මේ ධර්මයේ දරන්න. මෙන්න දැරිය යුතුය. මෙන්න මේක පටන් ගත්ත දැන් පටන්ම දුස්චරිතේ දරන්න එපා. සුචරිතේ දරන්න. පාපේ දරන්න එපා. පින දරන්න. මෙන්න දැරිය යුතුය දුන්න නිසා කියනවා. දරුවෝ කියලා. දරු දන් දුන්නා. සහලේ කියන්නේ එකාගේ දේහා සමානව එකා සමානව තමා සමානව අන්‍යයන් සමග හිතලා ජීවත් වීම. තමා අත්තාන උපවංකත්තා නහනේ කියන එකදී තමා උපමා කරගෙන ඝාතනය කරන්න එපා නසන්න එපා. මෙන්න මේ ආකාරයෙන් මෙන්න මේක තමයි. සහලයක් සමානව ජීවත් වෙන එක සාලිය කියන්නේ. එක දරුවේ තමයි සාලිය. එකා වගේ එකලේ හා සමානව ජීවත් වෙන්නේ. මට වාගේම තමයි අනිකන දුක ඇති වෙන්නේ. තමා සමාන කරලා බලන්න. මං වාගේම අනික් පුද්ගලයා දුකට කැමති නෑ. අසහනීයට කැමති නෑ, නිന്ദා ලබන්න කැමති නෑ, අපහාස ලබන්න කැමති නෑ. මම සැනසීමෙන් ඉන්න කැමති නම් අන්නේ සත්‍යය සැනසීමෙන් ඉන්න කැමති. මෙන්න මේ සාලේ ඇතුව ජීවත් වෙන්න සාලිය ලබාගෙන ඉන්න. දන් දුන්න දරුවෙක් වුණ සාලිය දන් දුන්නා. કૃષ્ණ භව හේවත් හතර පහ ධර්මයන්ගෙන් වෙන් වෙලා පහත් බවින් වෙන් වෙලා. ඒ පහත් බවෙන් දිනලා යහපතක් කරගන්න මෙන්න මේ ಗುಣ දරන්න ඕනේ. එයා કૃષ્ණ භාවයේ තේවත් කළු බවට නැන්නම් දුස්චරිත බවටපත් වෙන්නේ නැහැ. ඒ කළු බව કૃෂ්ණ බව දිනා ගන්න ඕන නම් මෙන්න මේ ආර්ය මාර්ගයේ නැන මේ යහපත් මාර්ග අනුගමනය කරන්න. કૃෂ්ණ බව දින ධර්මයේ තමයි કૃෂ්ණ දිනා. සසරේ එන ගමන් දන් දුන්නේ සාලියයි કૃෂ්ණ දිනායි තමයි හැමතැනම. ඒක අධ්‍යයනය විතරක් නෙමෙයි ඔය කලේ. පොඩි පැටල් දන් දුන්නා නෙමෙයි සාලියයි ක්‍රිෂ්ණජිනයි දන් දුන්නා. ඒක ලේහා සමානව ජීවත් වෙන්න ඒකාමීන් ජීවත් වෙන්න. පහත් භවින් අත මෙදිලා යථාර්ථයෙන් දිනා ජයග්‍රහණය කරා ඉන්න. මේකයි ක්‍රමී. මේක තමයි සාලිය ක්‍රිෂ්ණජිනා තමයි සංසාරේ එනකොට පාරමිතා කරන හැමතැනම දන් දුන්නේ. සාහිත්‍ය කතාවට නට ඔය දෙන්න කෙල්ලෙකුයි කොල්ලෙකුයි වුණා. ඒ කතාව තමයි අන්තිමට ගොඩ නැගුවේ. ඊට පස්සේ කතාව ගොඩ නැගලා කතාව ඔප්පු කරන්න සාක්ෂකයක් වශයෙන් අහවල් කෙනා තමයි ඒ කාලේ සාලිය කිව්වේ අහවල් කෙනා තමයි ක්‍රිෂ්ණජීනා කිව්වේ තව සාහිත්‍ය ගොඩ නැගුවා. අන්තිමට බලනකොට අර ලෞකික කතාවම උපකරණ සාධක හදලා මිනිහා මොට වුණා දහම් අවබෝධයෙන් තොර වුණා. ඉතින් මේකෙන් තේරුම් ගන්න ඕනේ මේ හැම එකක්ම ಗುಣ. යහපත් ಗುಣ ධර්ම. ලෞකික ಗುಣ ධර්මයෙන් ඉඳලා එකින් එකට පූර්ණේ කරලා ප්‍රගුණ වෙච්ච කෙනාට ලෝකෝත්තර ಗುಣ ධර්මයේ කියා දෙන තෙන්ට උන්වහන්සේ ලෞතර බුදුරජාණන් කටයුතු කළා. එතනින් සසර දුකෙන් සතහටම නිදහස් වෙලා නිමුණා ඒ ගුණය අසුර කරලා. ඒකයි නියම ක්‍රමය. තා ප්‍රශ්නේ තියෙන මේ ආර්ය මෛත්‍රී භාවනාවේ දුක රෝගය ඒ වගේම බය ගින්න දාහය ශෝකය රාගය බැම්ම සයුර කතර අඳුර මේ සඳහන් එයා පැහැදිලි කරලා හිටන් ඒ ගැනීමට අවශ්‍යයි කියලා කියනයි බොහොම හොඳයි ඒක. මොකද මෛත්‍රී භාවනාවේදී ආර්ය මෛත්‍රිය කියන එකයි ලෝක සම්මත මෛත්‍රිය කියලායි දෙකක්. ඔක තෝරා ගන්න ඕනේ. බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මම දේශනා කරපු මෛත්‍රී භාවනාව. ඒකේ අර්ථය දන්නවනම් මා හෝ මගෙන් අහගත කෙනෙක් හැර ඒ භාවනාවේ අර්ථය තුන් ලෝකේ තව කිසිවෙක් දන්නේ නැහැ. බුදු පියාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරලා තියෙනවා. උන්වහන්සේ දේශනා කරපු මෛත්‍රී භාවනාවේ නියම අර්ථය උන්වහන්සේත් උන්වහන්සේගෙන් අහගත ශ්‍රාවකයෙකුත් ඇරෙන්න. තවත් ලෝකේ දන්න කෙනෙක් නැහැ. එන අන්‍යයෙකුට ගෝචර නැහැ. එහෙනම් මොකද වෙන්නේ? මේ දුක කියන එක කියනකොට ලෝකයට ගෝචර වෙන දුකක් තියෙනවා. ඒක ලෞකිකත්වයේ ලෞකික මානසිකත්වයේ ගෝචර වෙන දුක. රෝගය කියලා එකක් තියෙනවා. ලෞකික මානසිකත්වයේ ගෝචර වෙන මිනිසුන්ට හැදෙන උණ සංනිපාතේ බඩේ අජීර්ණේ ඔළුවේ කැක්කුම මේ ඔක්කොම රෝග. ඔන්න ඒ රෝගේ තමයි ලෝකයා දකින්න රෝගේ. එහෙනම් ලෝකයා දැක ඇති ලෞතර බුදු පියාණන් වහන්සේ නමක් පමණක් දැකලා දේශනා කළාට පස්සේ මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකීන්ට ගෝචර වෙන එහෙම රෝගයක් තියෙනවා. ඒ රෝගේ තවත් අදහසකින් දෙන එකක්. ලෝක සම්මත රෝගේ තව අදහසක්. ආර්යවිනී රෝගේ එකක්, ලෝක සම්මතයේ තියෙන රෝගේ තව එකක්. ආර්යවිනී දුක එකක්, ලෝක සම්මතයේ සත්‍යයගේ දුක තව එකක්. වචනේ එකයි. ඒ වගේම ආර්යව දකින්න බය එකක්. ලෝකයාගේ බය තව එකක්. ඒ බය කියන වචනේ කියනකොට ආර්යාර්ථය එකක්, ලෝකාර්ථය එකක්. ගින්න කියනකොට ලෝකයාගේ අර්ථය එකක්, ආර්යයන්ගේ අර්ථය තව එකක්. දාහේ කිව්වත් ලෝකයාගේ දාහේ එකක්, ආර්ය දකින්න දාහේ තව එකක්. ශෝකය කිව්වත් ලෝකයා දකින ශෝකේ එකක්, ආර්යය දකින ශෝකේ එකක්. හරියට උඩු යටි කරකලා වගේ වැඩක් තමයි මෙතන තියෙන්නේ. ලෝකයා යමක් සැපයි කියනවනම් ආර්යය එක දුකයි කියනවා. දැන් පුදුම සිද්ධියක්. ලෝකයා දුකයි කියන යමක් ඇත්නම් ආර්යය ඒකට දුකයි කියන්නේ නැහැ. මුල පටන් ගන්නකොටම ආර්ය ධර්මයෙන් තේරුම් ගන්න ඕනේ. ලෝකයා දුක හැටියට දකින්නේ මොනවද? අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් මුලා වෙලා වෙලිලා මේ ලෝකයේ ආස්වාදයයි හරි වැදගත් කියන නිගමනයට බැහැලා. ඒ වැදගත් සාරවත් දේවල් අනේ අපිට ලබන්න නැහනේ. ඒ සාරවත් දේ නැති වෙලා ගියානේ. මෙන්න මේ නිසා ඇති වෙන දුකක් ලෝකයට තියෙනවා. මේක ලෝකයා හඳුනන දුක. මේ ලෝකේ පවතින ওই හැපයි හැපයි කියලා ගන්න ලෝකයා බලාපොරොත්තු වෙන්නේ නැතුවම දැවි දැවි තැවි තැවි හොයන දුක් වෙවි හොයන යමක් ඇතනම් මොනතරම් මුලාසහගත දෙයක්ද මේ ලෝකයා හොයන්නේ ලෝකයා හැපයි කියන ඒවා කිසිම හරයක් නැති ඒවා හරයක් නැති එකක් පස්සේ හැපයි හැපයි කියන මුලාවෙන් ලෝක සත්‍යය ඒ පසුපස හඹා යන දුක් වෙවි ඒ නිසා ලෝක සත්‍යය මහ දුකකට වාජනය වෙලා ඉන්නේ මේ හැපයි හැපයි කියන ඒවා තමයි ලොකුම මායාව ඔන්නවා පස්සේ ගිහිලා තමයි උගුලට අහු වෙන්නේ. ඒවා දුක්ගොඩට අයිතිය මිසක් නිදහස කරා යන්න අයිතියව නෙමෙයි. ලෝකයේ යමක් සැපයි සම්මතද? ලෝකයේ අප්‍රමාණ දුක් ගින්නට දාහයට පත් කරමින් සැසර සැරිසරමින් ගෙනියන්න. හේතෙන් ලොකුම මායාව උගුල ඕක තමයි. ලෝකයා සැපයි සැපයි කියලා සම්මත කරගෙන තියෙන්නේ. ඔය පස්සේ ගිහින් තමයි මේ ලෝක සත්‍ය අනන්ත අප්‍රමාණ සංසාරේ අතරමං වෙලා ඉන්නේ. සසරේ මිදෙන්න බැරි. ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දොමනස් උපායාස ආදී මේ ලෞකික වශයෙන් පැවැත්මත් තුළ විඳින සියල්ලටම ගෝචර වෙලා අසහනකාරී මානසිකත්වයකින් කායිකත්වයකින් දැවි දැවි තැවි තැවි නිමක් නැති සසර ගමනට ගෝචරලා ඉන්නේ මේ සැපයි කියන ඒවට රැවටිලා ඉන්නේ හින්දා මේ සැපයි කියන්නේ මහා උගුලා කියා දැක්කට පස්සේ ලෝකයා සැපයි කියන ඒවා දුක් වලටයි දුක්ඛදී කැලලක් නේද කියලා දකින්න ආර්යය මෙන්න ආර්යය දකින්න දුක ආර්ය දුකයි කියලා දැක්කේවා ලෝකයා සැපයි කියලා බාරගන්නේ. යථාභූතේ ලැබු ආර්ය ලෝකයා සැපයි කියලා බාරගන්නේ මරවුගුල් කියලා කියන. මරවුගුලට රැවටලා සැපයි සැපයි කියලා ඊපස්සේ හඹා යන. දුකට ඇදලා දමන ලොකුම කොටස තමයි ලෝකයා සැපයි කියලා මේ බාර අරන් ඉන්නේ. ඕක හරියට දැක්කනම් දුකට අදින මරවුගුල සැපක් වෙන්නේ කොහොමද? ඒක මුලාවක් නේ සැපයි කියන දෘෂ්ටිය. ඒකේ යථාර්ථය බැලුවොත් ওই තරම් භයානක තවද නෑ මේ දුක් ගොඩේ. දුකට වැඩිය භයානකයි දුකට ඇදලා දමන හේතුවට මොකක් නිසාද? දුක කියන එක ආවා ගියා අවින්ද කෙලවර වුණා. හැබැයි දුකට හේතුව තියෙන ප්‍රියමනාපයේ තියෙන බැඳීම අවිද්‍යාව තෘෂ්ණාව කියන එක අනන්ත දුක් දේවල් ඇදගෙන යනවා. එකින් එකට සම්බන්ධ කර කර දෙනවා. එහෙනම් මේකේ ලොකුම දුක ගෙනත් දෙන්නේ මොකද්ද? ලෝකයා සැපයි සැපයි කියලා සම්මත කරගෙන ඉන්න මුලාසහගත වැඩ පිළිවිද. මෙන්න මේක දැක්කට පස්සේ ආර්යය දකිනවා මෙන්න මේ දුකෙන් නිදහස් වෙන්න ඕනේ. මෙන්න මේ දුක සැපයි කියලා හිතා ඉන්න දුකින් කවදා හරි නිදහස් වෙන්න පුළුවන් වුණොත් එදාට සසර ගමන ඉවරයි. මායාව සැපයි කියලා හිතාගෙන ඉන්නවා මායාව යථාර්ථයෙන් බලනවා දුක්ගුලේ තියෙන පළවෙනිම මර උගුල. ඒක දුක් අතර දානවා මිසක් කොහොමද සැප පැත්තට දාන්නේ? සැපසේ පිරුණාට ආස්වාද දෙන ආකාරයෙන් පිරුණාට ලෝකයා සැපයි කියලා සම්මත කළාට ඒක දුකට ඇදලා දමන හේතුවනේ. ඒකනේ මරවුගල. ඒ මරවුගල සැපයි කියලා ගන්න සුදුසුද? අන්න ඒක දැක්ක දවසට එයා දකිනවා ලෝකයා දැකේ නැති පැත්තක දුක. ලෝකයා යම සැපයි කියලා අල්ලා ගන්නවද බදා ගන්නවද? ඒක ලොකුම මරවුගලක්. ඒක තමයි දුකේ මුල කියලා දකිනවා. අන්න දැක්කට පස්සේ මොකද වෙන්නේ? අන්නේ දුක යම් දවසක සත්‍යයට නැද්ද? සැපයි සැපයි කියන මුලාව යම් දවසක නැද්ද? අන්න එදාට එයා දුකෙන් නිදහස් වෙන්න මඟ පාදගත්තා. මෙන්න මේ නිසා ලෝක සත්‍යයට සං කියන මේ එකතුන් සාරයි කියන්නේ ඔයම් නිගමනයක් ඇත. මේක නිකන් සංසාරේ. ඕක සැපයි කියලා තමයි ලෝක සත්‍යය හිතා ඉන්නේ. ඔන්න ඔක දුක් ගොඩක් කියලා දැනගත දවසට සංසාර දුකෙන් නිදහස් වීමේ හැකියාව ලැබෙනවා. මෙන්න මේකට කියනවා ආර්ය ලෝකයට පතනවා මෙච්චර කාල අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් මුලා වෙච්ච ලෝකයා. මෝහය නිසා අවිද්‍යාව නිසා බැහැලා ඉන්නවා. මහා මර උගුලක් හැපයි කියන දෘෂ්ටියට බැලලා එක බදාගෙන ඉන්නවා. කවදාවත් සසර දුකෙන් මිදලා සැනසුමක් ලබන්න පුළුවන්කම නැහැ. ওই தත්ත්වයේ ඉන්න තාක්කල් ලෝක සත්‍යය. ලෝක සත්‍යය කෙරෙහි යහපත් දයාවක් අනුකම්පාවක් ඇතනම් සසර දුකින් සදහටම නිදහස් වෙලා කෙලවර වීමක් ඇද්ද? ඒ නිවන හැර තවත් ලෝක සත්‍යයට සැනසුමක් නැහැ කියලා ආර්යෝ දකිනවා. හරි ගුණ ඇතෝ දකිනවා. දැක්කට පස්සේ ලෝකයට පතන්න තියෙන්නේ මොකද්ද? මේ උත්තරීතර වන්නාව නිවන හැරෙන්න. සදහටම දුකෙන් නිදහස් වෙන්නේ ඒ මගේ හැරෙන්න. තවත් වටිනා දෙයක් මේ ලෝක සත්‍යයට පතන්න තියෙනවද කියලා දකින්න. මොනවද පතන්න තියෙන වෙන එක. එන අන්න ආර්ය ගුණ ඇති උත්තරම මෛත්‍රියෙන් පැතිරිච්චක් තියෙනවා නම් නිවන හැර තවත් පතන්න දෙයක් නැහැ ලෝක සත්‍යයට. එහෙනම් මුලාවටපත් වෙලා හිටන් මේ දුක සැපයි සැපයි කියලා අරගෙන දුකට තියෙන මරවුගුල සැපයි කියලා අල්ලා ඉන්න මුලාව අත්හැරන දවසට ලෝක සත්‍යය දුකට හේතුවෙන් නිදහස් වෙනවා හේතුව නැති වෙච්ච තැන ඵලෙ නැති නිසා ජරා මරණ ශෝක පරිදේව දුක් දොමනස් උපායාස කියලා ලෝකේ විඳින අසහනයක් ඇද්ද? ඒකෙන් සදාටම නිදහස් වීමේ හැකියාව ලැබෙනවා. මෙන්න මේ හරය දැක ආර්යෝ. අනේ මේ ලෝක සත්‍යයට මුලාපැතුමක් නෙමෙයි මම පතන්නේ. සදාටම දුකින් නිදහස් වීමේ සැනසුමක් යම් තැනකද අන්න ඒක හැරෙන තවත් සැනසුමක් ලෝකයට නැහැ කියලා දැකලා අන්න ඒක ලැබේවා. ඒ සඳහා මට හිතෙන් කයෙන් වදනේ යම් කාය කර්මයක්, වචී කර්මයක්, මනෝ කර්මයක් කළ හැකිද? මම අන්නේ උදව්ව ලෝකයට කරනවා කියන අදහසක් ආව නම් මෙන්න මේකට කියනවා ආර්යයන්ගේ මෛත්‍රිය. එහෙනම් මේ සැපයි කියලා හිතා ඉන්න එක මර උගුලක් කියලා පෙන්නා දුන්න එකම උත්තරම ලෝතර බුදු පියාණන් වහන්සේ පමණයි ඕක දැක්කේ. දැකලා තමයි ලෝකේ අර පෙන්ලා දුන්නේ. එහෙනම් ඒ දුක හඳුනා ගන්න ක්‍රමයක් තව විදිහකින් නැහැ ලෝතර බුදුරයන් වහන්සේ නමකින් දුන්න ධර්මයේ තුලින් අපි දැනගත්තොත් ඇරෙන්න. ඒ සොයම්බුත් ඥානයෙන් අවබෝධ කරගු බුදු පියාණන් වහන්සේ ඇරෙන්න. මේ මර උගුල දුකයි කියලා හිතන් දැක්කේ නැහැ කවුරුවත්. මේකෙම කොතන හරි දෙනා සැපයි කියලා අල්ලගත්තා. සසර ගමනට හේතු වෙන, ඒ ඒතන බැඳීමට හේතු වෙන මර උගුල මර උගුලක් හැටියට දැකලා ලෝතරා බුදුරජාණන් වහන්සේ. අන්නේ කිසිම කෙනෙක් ඕක දැක්කේ නැති නිසා අතන හොඳයි මෙතන හොඳයි දිව්‍ය ලෝකේ හොඳයි ස්වර්ගයේ හොඳයි බ්‍රහ්ම ලෝකේ හොඳයි බ්‍රහ්ම ළඟට යන එක හොඳයි අතන මෙතන හොඳයි කියලා පැවැත්මේ තිබෙන අර උපාදානය කරන්නා වූ උගුලක්ම අල්ලා දුන හොඳයි කියලා. එහෙනම් හොඳ එක දැකලා නැහැ කවුරුවත්. අද වෙනකන් ඔප්පු කරන්නේ. ඕන තරම් දාර්ශනිකයේ ලෝකේ පහළ වෙච්ච අය ගැන අපි අහලා තියෙනවා. මේ කාලේ වෙන තවත් දාර්ශනික වෙන අඳහා බිනවා. ඔය අතර බුදුරජාන් වහන්සේ තීගුරේ එක කෙනෙක් හැටියට දාර්ශනිකයෙක් හැටියට අපි සඳහන් කරනවා. එහෙනම් මේ මරවුගුල මරවුගුලේ යථාර්ථයේ පෙන්ලා දුන්න අය තවත් ඉන්නවද? පැවැත්ම තුල යම් තැනක ඉන්නවනම් යමෙක් හටගත්තොත්. ඒ හට ගැනීම නිසා ජරාවට, ව්‍යාධියට, මරණයට, සෝකයට, දුකට, දුමනසට සියල්ලටම පත් වෙන්න වෙනවා කියලා පෙන්ලා දුන්නේ උත්තරමයා කවුද තව? ඇත්ත පෙන්ලා දුන්නේ එකම උත්තරමයක ඉන්න අය තමයි ලෝතර බුදුරජාන් වහන්සේගේ උත්තරමය. තවත් කොච්චර දාර්ශනිකයෙක් හිටියත් උතන නම් පින්නේ නැහැ. తాවකාලික සතරපාදුකේ නිදහසලා ඉන්න දැන් පෙන්නලා ඒක හොඳයි කිව්වා. හැබැයි ඒගොල්ලන් දොස් කියන්න බෑ. මේ පැවැත්ම හැටියට ඒකත් හොඳයි. හැබැයි යථාර්ථවත් දැකීම මහා ප්‍රඥාවන්තයා කියලා ගත්තොත් එතන අහල් කරලා තියන්න බෑ. මහා ප්‍රඥාවන්තයා පෙන්නපු යමක් ඇත්නම් කවදාවත් නැවතත් ඒ தත්ත්වයෙන් සැනසීම ලැබුවොත් ඒක වෙනස් නොවන එකක් වෙන්න ඕන. පැවැත්ම තුළ යමක් හටගත්තා නම් හටගත් එකක් සුවයි කියලා පෙන්නුවොත් වෙනසෙන දෙයක්ම හොඳයි කියලා පෙන්නුවා. කැමැතිසේ නොපවතින දෙයක්ම හොඳයි කියලා පෙන්වනවා. අසහනීයට පීඩිතයට පත් වෙන දෙයක්ම හොඳයි කියලා පෙන්වුවා මිසක් හොඳ දෙයක් හොඳයි කියලා පෙන්වන්න එකක් තිබුණේ නැහැ. පැවැත්මේ හටගන්නේ යම් තැනක දෙවියත් බවක් වේවත් බබාත් බවක් කිව්වත් මිනිස්සත් බවක් වේවත් මොනසුගතියත් බවක් කිව්වත් හටගත්තා නම් විපරිණාමයට පත් වෙලා වෙනසිලා යනවා තම කැමසියේ නැහැ. බලාපොරොත්තු වෙන දේ කැමතිසේ නැත්නම් ඒකාන්තයෙන් අසහනී පිරෙනවා. එහෙනම් ඒව හරයක් නැහැ. මෙන්න මේක පෙන්ලා දීලා. ඇයි ඔබට ඇදලා යන්නේ හිමේවට? මේ ලෝකේ මනවරණ රූප, මනවරණ ශබ්ද, මනවරණ ගන්ධ, මනවරණ රස, මනවරණ පොට්ටබ්බ කියන මේ පහට වටිනවා කියලා හිතාගෙන බැඳිලා ඉන්නකම් ලෝක සත්‍යයට මේකෙන් නිදහස් වීමක් නැමෙන්න දුකට හේතුව. ওই දුකට හේතුව ලොකුම මරවුගල මේ දුකට ඇදලා තමයි. ওই මරවුගල කොහොමද හොඳයි කියලා සම්මත කරන්නේ? මරවුගල සාරවත් කියලා කියන්නේ කොහොමද? අන්න ධර්මානුකූලව දැක්කට පස්සේ ලෝක සත්‍යය මේ මරවුගල සාරවත් කියලා ගන්නේ මුලාව නිසා. ඒ මුලාව නිසාමයි දුකෙන් මිදෙන්න බැරි. අසහනෙන් මිදෙන්න බැරිද? ඔය මුලාවේ අන්තනක නැද්ද? අසහනෙට හේතුව ඉවරයි. එහෙනම් හේතුව නැති ඉතින් ඵලේ නැහැ. අසහනකාරීත්වයේ උපදින ඵලේ නැති නම් දුකෙන් නිදහස්. සියලු දුකෙන් නිදහස්. මෙන්න මේ නිසා දුක දකින්න ආදී. සංසාර දුක දකින්න. සංසාර සැපයි කියලා හිතාගෙන ඉන්න. සං කියන මේ එකතුන් සාරයි කියලා ඒවා සැපයි කියලා හිතාගෙන ඉන්න. ඒකයි සංසාරේ සැප කියලා හිතා ඉන්නවා කියන්නේ. අවිද්‍යාව නිසා තෘෂ්ණාවෙන් බැඳිලා. ඒවා සැපයි කියලා හිතාගෙන ඉන්න කෙනාට සංසාරේ සැපයි. නමුත් යථාර්ථය මොකද්ද? සංකීර්ණේවා සාරයි කියලා හිතා ඉන්න අය සංසාර කියන්නේ මර උගුල්. දුකට ඇදලා දමන කොටු කරන තොණ්ඩු. මර උගුල්. ඒවා සැපයි කියන හොඳයි කියන ගුණයට ගන්න පුළුවන් තියා ධර්මානුකූලව බලනකොට මර උගුලා සැපයි කියලා ගන්නවා නම් මෝඩකමක් විසක් වෙන මොකද්ද? යථාර්ථය දෙන්නේ. දැන් ලෝක සත්‍යයට මේ මර උගුලෙන් බේරෙන්න බැරි නිසා නේද? අනන්ත දුකට වැටෙන්නේ. එහෙනම් කවදා හරි අවිද්‍යාව දුර වෙලා ඇත්ත ඇති ආකාරයෙන් දැක දාට. ලෝක සත්‍යය මර උගුල මර උගුලක් හැටියට දැක් ගන්නවා. ආස්වාදේ නැතුව නෙමෙයි. ආස්වාදේ පෙන්වන්නේ මර උගුල හැටි. ඒ ආස්වාදේ නැත්නම් ඔය උගුල උගුල හැදින්නේ ලෝකයේ ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් විද්‍යාමාන නොවනනම් ලෝක සත්‍යය බැඳෙන්නේ නැහැ කියලා දේශනා කරනවා. එහෙනම් දුකට වැටෙන්නේ නැහැ. ඔය ප්‍රිය ස්වභාවය මధుර ස්වභාවය නැති මර උගුල නිසාම තමයි ලෝකයා ඔකේ ඇලෙන්නේ වෙලින්නේ. ඒ නිසාම තමයි දුකෙන් නිදහස් වෙන්න බැරි. අසහනෙන් නිදහස් වෙන්න බැරි. එන අසහනයට පත් කරන පළවෙනි මරවුගල හොඳයි කියලා නිගමනය කරන්නේ කවුද? සම්මත කරන්න හේතු තියෙනවා. අන්නේ දාර දකිනවා මේ මරවුගල තරම් භයානක එකක් ලෝකේ තවත් නැහැ. මොකද මරවුගල? මනවඩන රූප තරම් භයානක මරවුගල තව නැහැ. මනවඩන ශබ්ද තරම් භයානක මරවුගල තව නැහැ. මනවඩන ගන්ධ තරම් මනවඩන රස තරම් මනවඩන පහස තරම් භයානක මරවුගල නෙමෙයි ලෝකේ තව නැහැ. මෙන්න මේක හරියාකාරව දැක්කාට පස්සේ දකිනවා මෙන්න මේක තමයි දැකිය යුතු දුක හැටිය. මේ මරවුල් දුකයි කියලා දකින දුක් ගොඩට දානවා මිස සැප ගොඩට දාන්න බෑ සැනසෙම් ගොඩට දාන්න බෑ. සහනදායි ගොඩට දාන්න බෑ කියලා දැක්කට පස්සේ මෙන්න මේ ලෝක සත්‍යය මේ මායා මුලාවෙන් වෙන් වෙලා යථාර්ථයේ පිහිටලා තමයි දුකෙන් නිදහස් වේවා. මේ සංසාරය කියන්නේ සැපක් නෙමෙයි මේක. සැපයි කියලා හිතයින් දුක. මේ සංසාරය කියන්නේ දුකේ මුල. ඔන්න ඕකේ නිදහස් වේවා කියන එක තමයි සංසාර දුකෙන් මිදෙත්වා කියන්නේ. ඒතර රෝගේ මොකද්ද? රෝග සත්‍ය අනේ රෝගයක් හැදෙන්නම් එපා රෝගයක් හැදෙන්නම් එපා කිය කිය මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? රෝගයට නිදානයක් අල්ලගෙන. රෝගයට හේතුකාරකයක් අල්ලගෙන. අනේ ඒකට රෝග හැදෙන්න එපා කියන එක නේද මේ ලෝකයා කියන්නේ. රෝගයට නිදානයක් වන රෝගයන්ගෙන් ගහන වෙච්ච පිරිච්ච එකක් වන මේ කය අල්ලගෙන. අනේ කිසි කෙනෙකුට මේ කායට රෝග හැදෙන්න එපා කියලා කිසි කිය ඉන්නවනම් දැන් මේ සිද්ධ වෙන දෙයක් රෝගයක් නැති කිසිම සත්වයක් ලෝකේ නැහැ ලෝකේ නැහැ මොනවා හෝ රෝගයකින් පෙළෙනවා ඒ අතර ලොකු ඒවා තියෙනවා පුංචි ඒවා තියෙනවා මහා රෝග තියෙනවා කුඩා රෝග තියෙනවා ලොකුම එකක් හැදුනහම තමයි අංශභාගය හැදුනා පිළිකාව හැදුනා ඔන්න මෙයාලා ගියා බලත් බර වැඩි දිරුවා ඔක්කොම කියලා දැන් ඉතින් ඔක්කොම ස්නායු මැරලා ගියා ඉතින් ඔක්කොම කියන්නේ ලොකු ලොකු ඒවාට පොඩි පොඩි රෝග වලින් පිරීලා ඇතුළ. රෝග නැති කයක් නෙමෙයි රෝග හැදෙන රෝගයට නිදාන වෙච්ච කයක් අරගෙන. අනේ මේ කය රෝගයක් නොවේවා, කයට රෝගයක් නොවේවා කියලා පතපතා ඉන්නවනම් බුදුරජාන් වහන්සේ මහනවා. රෝග කාරකයක් වෙච්ච මේ කය රෝග කාරකයක් නොවේවා කියලා පතනත් මෝඩියකින් නම් උවිතර තවත් මෝඩියකින් ඉන්නවද කියලා අහනවා. එයාද නිරෝගී වෙත්තා කියලා මොකද කරන්නේ? ඒවා කිව්වෙත් හරියයි. මුළු ලංකාවේ ලෝකේ හැම තැනම හොයාගෙන ඔබත් බහරපම් බලන්න. බැලුවා. සුවඳ එකක් එකක්වත් නැහැ. දැන් මිනිහා පතනවා අනේ මට කවදා හරි ගඳ ගහන්න නැති වසුරු පිටක් හම්බ වෙයි. මේ හම්බ වෙයි. අසුචියේ ගඳ ගහනවා. ඒ එක එකගේ අසුචි වල හිටන සුවඳ එකක් හොයාගෙන ගියොත් එහෙම අපිට හම්බෙයිද මුළු ලෝකෙ ඔක්කොගේම අසුචි බල බැලුවොත්. කවුරුවත් එහෙම පහරන්නේ නැහැ. ඉතින් අපි හොයාගෙන යනවා නම් පතනවා නම් එහෙම සුවඳ જાති එකක්. හේතු තියනද හම්බ වෙන්නේ. ලෙඩ වෙන කයක් ලෙඩ නොවේවායි පැතුව. ලෙඩක් නැති කයක් හම් වෙන්න හේතුවක් මේ ලෝකේ නැත්නම්. අපේ පැතුමේ හරේකෝ. ලෙඩක් නැතුව ජීවත් වෙන්න ලැබේවා කිව්වොත්. එහෙම ජීවිතයක් ලෝක සත්‍යයට උරුම නැත්නම්. ලෙඩක් නැති ජීවිතය කියන එකක් කිසි දවසක මේ ලෝකේ හැදෙන්නේ නැත්නම්. ලෙඩක් නැති ජීවිතයක් පතපතා ඉන්න වටිනා අදහසක් දෙයක. අන්න බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා ලෙඩ වෙන කය ලෙඩ නොවේවා යමේ පතපතා ඉන්නවනම් ඔහු තරම් මෝඩී තවත් නැහැ කියලා දේශනා කළා. එහෙනම් මොකද නිරෝගීත්වය? යම් තැනක කය පවතිනවද? එතන රෝගය හක් කරන්න බෑ. කයට උරුමේ රෝගයක්. රෝගේ පානම් රෝගයට හේතු වන කය ඉවරෙන්න ඕන. කය යම් තැනක නැද්ද? එතන රෝගේ නැහැ. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන දේශනාවක පෙන්නනවා. මේ ලෝක සත්‍යයට පංච උපාදානස්කන්ධයේ රෝගයක් හා සමානයි. මේ ලෝකේ යමෙක් රෝගයයි කියනවා නම් පංච උපාදානස්කන්ධයේ රෝගයයි කියන්නේ. ඇයි එහෙම කියන්නේ? යම් තැනක උපාදානයේ නැගුණොත් උපාදානපත්ත්‍ය භව භවපත්ත්‍ය ජාති ජාතිපත්ත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස සම්භාවಂತಿ කියන මෙන්න මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. උපාදානයේ යම් තැනක තිබුණොත් උපාදානපත්ත්‍යයෙන් භව වෙනවා වළක්වන්න බෑ. භවප්‍රත්‍යයෙන් ජාති හට ගන්නවා වළක්වන්න බෑ. ජාති හටගත්තොත් ජරාවට, මරණයට, ශෝකයට, පරිදේවයට, දුකට, දෝමනස්සේ, රූපායාසයට පත් වෙන්න දෙනවා වළක්වන්න බෑ. එනිසා යම් තැනක උපාදානිය නැද්ද? උපාදාන නිරෝධා, භව නිරෝධෝ, භව නිරෝධා, ජාති නිරෝධෝ, ජාති නිරෝධා, ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපාසා නිරුද්ධාන්ති. මෙන්න නැති වෙන තැන. රෝගේ යම් තැනක නැති කරන්න ඕන උපාදානිය නැති කරන්න. උපාදානිය නැති කරපු දාට රෝගයට මුල ඉවරයි. නම් බුදුරන් වහන්සේ රෝගේ නැති කරන්න කිව්වේ පංච උපාදානස්කන්ධය නැමැති රෝගේ දුරු කරන්න. පංච උපාදානස්කන්ධය මහා නිරෝගී කඳක් හැටියට තමයි ලෝක සත්‍යය අවිද්‍යාවෙන් බදා ඉන්නේ. යථාර්ථයේ දැක බුදු පියාණන් වහන්සේ පංච උපාදානස්කන්ධය තමයි රෝග මූලය කියලා පෙන්නන්නේ. මෙන්න මේක දුරු කරගන්න. දැන් නිරෝගී වෙත්වා කියන වචනේ ගන්නකොට ලෝක සත්‍යය පංච උපාදානස්කන්ධය නැමැති රෝගයෙන් මිදිලා උපාදාන නිරෝධයට පත් වෙත්වා. අන්න නිරෝගීත්වය මේ ආර්ය විනි. කෝ ආර්ය අදහත දැන්. දැන් මේ ටික අපි ලකින්න ඕන හරි. එක්තරා බමුණෙකුට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආරෝග්‍යා පරමාලාභා නිබ්බානම් පරමං සුඛං අට්ටාංගිකෝච මග්ගෝච කේමං අමත ගාමි නම් තී කියලා ගාතාවක් දේශනා කරනකොට බමුණා බොහෝම සන්තෝෂයෙන් බුදුරන් වහන්සේට ප්‍රශංසා කරනවා. ස්වාමීනි මම ඔබ වහන්සේ පිළිගන්නවා. මොකද? අපිත් ওই ගාතාවේ බණ කියනවා. අපේ වේදේත් ඔය ගාථාව තියෙනවා. ඉතින් අපිත් ඕකෙන් ධර්ම දේශනා කරන්නේ ඔබ වහන්සේ කියන්නේ අපි කියන බණනේ. ඉතින් අපේ කෙනෙක් නිසා අපිත් බොහොම කැමැති කියලා මේ බමුණගේ තියෙන මාන්නකාරකමට නොදන්න මුට්ටකමට බුදුරන් වහන්සේ සමග සම වෙන්න හදන ධර්ම දේශකයෙක් වශයෙන්. ඔබත් එකයි අපිත් එකයි. දැන් බුදුරන් වහන්සේ දැනගත්තා මේ මෝඩයාගේ තියෙන මෝඩකම කොච්චරද? තථාගතයන් වහන්සේ කියලා උතුරා බුදුරන් වහන්සේගේ තියෙන තරමයි සම වෙන්න හදන්නේ කොච්චර මුට්ටකමද කොච්චර නොදැනීමක්ද? යථාර්ථයේ පෙන්වන්න එක බමුණ ආරෝග්‍යා පරමාලාභා කියලා ගාතාවක් තියෙනවා කියලා උඹලා කියනවනේ උඹලගේ වේදේ. පොඩ්ඩක් මට තේරුම් කරලා දෙන්නකෝ ආරෝග්‍යා පරමාලාභා කියන එක මොකද්ද කියලා. බුදුරන් වහන්සේලා බවුණාට කියනකොට. ඇයි ස්වාමීන් නිරෝගීකම කොච්චර ලාභයක්ද? ඒ කියන්නේ දැන් මගේ හරි නිරෝගී මේ වන්න මගේ අතපය. අපිරි මැද මැද පෙන්නනවා හරි නිරෝගී. ඉතින් මට කොච්චර ලාභයක්ද මේක? දැන් මේ දි ආරෝග්‍ය පරමාලාභා කියන්නේ නිරෝගීකම පරම ලාභයයි කියලා බුදුරජාණන් වහන්සේ බමුණ කිය කිය විග්‍රහ කරනවා. අදත් කියන්නේ ඕක නේද? අර බමුණාගේ කියන්නේ අදත් කියන්නේ. ලෙඩක් නැතුව ඉන්නම් පරමලාභය කියලා රෝහලේ බෝඩ් ගහලා තියෙනවා. ලී ගන්න තැනත් ආරෝග්‍ය පරමලාභය ගහලා ගන්නේ ඕකනේ කරන්නේ අර බමුණාගේ අදහසනේ. බුදුරජාණන් වහන්සේ බමුණට කියනවා. බමුණ මට හොඳ උපමාවක් මතක් වෙනවා. මේ අවස්ථාවේ. ඔබට මම මේක කියනවා ඔබට වැටහෙන විදිහට උත්තරයක් දෙන්නකෝ. අන්ධ මිනිසෙක් ඉන්නවා. ඇස් පේන්නේ නැහැ. ඔය අන්ධ මිනිසයාට එයාගේ හිතවතෙක් ඇඳුමක් ගෙනත් දෙනවා. කළු ගොමස් කළ ඇඳුමක් ගෙනත් දීලා කියනවා. හිතවත හොඳ සුදු තාන් ඇඳුමක් හරි ලස්සනයි මේක ඇඳහම. මේක ඇඳ ගන්නකො. කළු සුදු අඳුර ගන්න බෑ ඇස් පේන්නේ නැති නිසා රන්දයා. අර හිතවතාගේ කීම විශ්වාස කරලා අරක ඇඳගෙන. හරිම සුදුයි තමයි. හරිම තාම් තමයි. මෙහෙම කියනවා නම් අර අන්දයා. ඒ අන්දයා ගැන බමුණ ඔබට මොකද හිතෙන්නේ? මේකට කියනකොට වමන උත්තර දෙන අනේ ස්වාමීන් වහන්සේ අන්ධකම මෝඩකම ඇරෙන තව මොකක්ද? තේරුම් ගන්න බැරිකම ඇරෙන තව මොකක්ද කියන්න තියෙන්නේ? ඒ අන්ධයා ගැන මට කියන්න තියෙන උච්චාරය. බමුණ ආරෝග්‍ය පරමාලාභා කියන්නේ මොකද කියලා ඔබෙන් අහපු ගමන් මේ ඇඟ පෙන්න පෙන්න මේ ඇඟේ නිරෝගීකම කොච්චර ලාභයක් කියලා ඔබ මට දුන්න උත්තරේ අර අන්ධයාගේ හරි හොඳයි හරි පිරිසිදු කියලා ඇඳ උත්තරේ ගැන දෙකම එකයි මට නම් පිළි. ඒ අන්ධයාගේ අදහසට වඩා ඔබේ අදහසේ කිසි වෙනසක් නැහැ. ওই දෙකම එකයි. දැන් මේට වඩා මේකේ අදහසක් තේරුමක් දන්නේ නැති නිසා අර ඉතින් අර බමුණා දැන් උඩ බලනවා වින් බලනවා වට පිට බලනවා දෙන්න උත්තරේකුත් නැහැ මොකද්ද මේ කිව්වේ කියලා දන්නෙත් නැහැ. ওই විදිහට ඉන්නේ. ඊට පස්සේ බමුණ ඔබට ওই ගාථාව. ඔබලගේ වේදේට ওই ගාථා කොහෙන්ද කියනවත් ඔබ දන්නවා. ඒකේ මුලවත් දන්නේ නැහැ නේ. ඉතින් බමුණ ඒකටත් උත්තරයක් දෙන්න තු බලයි. මේ ලෞතර බුදුවන මට මීට ඉස්සෙල්ලා. මට පෙර මේ ලෝකේ තවත් ලෞතර බුදුරේ පහළ වෙලා හිටියේ. මේ කාසිය බුදුරයන් වහන්සේ ගැන කියන්නේ. උන්වහන්සේ ලෝකයට ඔන්න ඔය ගාථාවෙන් ධර්මයක් දේශනා කළා නිවන් දකින්න. නිවන් අවබෝධ කරගන්න. ওই ශාසනික අර්ථයේ ආර්ය අර්ථය යටපත් වෙලා. ලෞකික අර්ථයක් ඕකට පට බැඳගෙන. අන්නේ අර්ථයත් එක තමයි ওই වේදේත ගාථාව ආවේ. බවුන එදා නිවන් අවබෝධ කරගන්න දේශනා කරපු අර්ථයද ඔකේ වැහිලා. ඔබට මම ආරෝග්‍ය පරමාලාභා කියන්නේ මොකද්ද කියලා ධර්ම අවබෝධයෙන් එදා දුන්න ගාථාවේ ආර්යහත්ය විග්‍රහ කරලා දෙන්න. කියලා බුදුරජාණන් වහන්සේ අපට විග්‍රහය කළා දුන්නා. බවුන මේ පංච උපාදානස්කන්ධයයි රෝගය කියන්නේ. මේ පංච උපාදානස්කන්ධයෙන් බැඳුණු ලෝක සත්‍යයට අසහනීය මිදීමක් නේ. දාහයටපත් වෙමින් නොඒක ආකාරي දුක්ඛම් කටලවලටපත් වෙමින් මහා අසහනකාරීත්වයෙන් යුක්තවන්නා වූ ස්වභාවයක් මේකේ තියෙනවා. මේ පංච උපාදානස්කන්ධයේ යථාර්ථය නොදත් ලෝක සත්‍යය. මේක යථාර්ථ දහම් ලෝක නොදකින අන්ධ බව නිසා. මේ පංච උපාදානස්කන්ධය හරි පිරිසිදු දෙයක්, හරි වටිනා දෙයක් කියලා උත්සාහගෙන බදාගෙන බැද පිරිමැද බැද ඉන්නවා. යන් දවසක මේ අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් මේ යථාර්ථයේ හරියාකාරව ධර්මානුකූලව දැක්කට පස්සේ අනේ මේ එයාට දහම් ඇස පහළ වෙනවා. අන්න ඇස් සම්ද වෙච්ච කෙනා ඇස් පහළ වුණා වගේ. අන්න ඇහ පහළ වෙනකොට දකින්නවා සුදු තාන් එකක් හැටියට දැනගත්ත කෙනා කළු ගොමස් කරියා කියලා යහට මිනිහා ගැස් පේනුරාන දකින්නවා වාගේ. දහම්මැස පහළ වෙච්චාම දකින්නවා පංච උපාදානස්කන්ධය කියන එක මහ දුක් ගොඩක්. පංච උපාදානස්කන්ධය එකම රෝගයක්. උලක් නේ. හැරව පිරුණු gediyak වැනි ස්වභාවයක් නේ මේකේ තියෙන්නේ. මේ උපාදානස්කන්ධය කොහොමද හොදක් කියලා ගන්න. ආශ්‍රයයන් වගුරවනවා. ලෝකයට බැඳ සබනවා. මේ নানা ආකාර ආදීනව ගෙනත් දෙන්නේ මේ උපාදානස්කන්ධය නිසා ඒක දැක්කට පස්සේ මෙන්න මේ පංච උපාදානස්කන්ධයේ තියෙන තාකල්ලෝ රෝගිය කියලා දකින්න. මෙන්න පංච උපාදානස්කන්ධයේ ප්‍රිය වශයෙන් ගත්තොත් එකන රෝගියා. යම් කෙනෙක් මේ යථා ධර්මය අරගෙන පංච උපාදානස්කන්ධයේ දෙදක් කියලා දැක්කට පස්සේ රෝගයක් හැටියට දැක්කට පස්සේ මේ උපාදානස්කන්ධයෙන් වෙන් වෙන්න තියනවා නම් නිදහස් වෙන්න තියනවා එදාට නිරෝගී බව කියලා දකින්න. අන්නේ නිරෝගී බව බලාපොරොත්තු වෙච්ච කෙනාට උපාදානයේ තියෙන යම් චන්දරාගයක් වෙනවා කියලා තේරෙනවා. එන උපාදාන නිරෝධ නම් භව නිරෝධ වෙනවා භව නිරෝධ නම් ජාති නිරෝධ වෙනවා ජාති නිරෝධ නම් ජරා මරණ ශෝක පරිදේ දුක් දොමනස් උපායස යල්ලි නිරෝධ වෙන ඔහු යථා සුඛයටපත් වෙනවා ඔන්න සුවපත් වීම ඔන්න නිරෝගී බව මෙන්න මේකයි ආරෝග්‍ය කියන්නේ මේ ශාසනය කියලා පෙන්වන්නේ නිරෝගී බව කියන්නේ ඔන්න ඕකලයි එහෙනම් බුදුරන් වහන්සේ දේශනා කරපු ආර්ය ආර්ථිය අදත් වෙහිලා නිරෝගී වෙත්වා කියලා අර බමුණා කිව්ව රෝගී නැති කරන එක කොත්තමල්ලි උගලබන තරම්වත් ලෝක සතෙන් ලෙඩ දුකක් හැදෙන්න එපා හැදෙන්න එපා කියකේ පදපසා ඉන්නේ කරන්න බැරි දෙයක් වෙන්න පත පතා ඉන්නවා. දැන් ඔකෙන් අපිට ආර්ය මෛත්‍රියක් වැඩිනවා. අවිද්‍යාවෙන් ඉතර නිගමනය කර මොකද වැඩින්නේ ඥානෙ. ඥානීය වර්ධනය වෙන්න නම් ඥානාන්විත අර්ථයක් අරින මෙනෙහි කරන්න ඕන. එහෙනම් මේ පංචස්කන්ධයේ රෝගයත් සමානව හිතන්න. පංචස්කන්ධයේ රෝගයත් හේ දකින්නේ. පංච උපාදානස්කන්ධයේ රෝගයක් හේ දකින්නේ. අනුරෝමක් ශාන්තියටපත් වේ. නිවන නිරෝගී දේ දකින්නේ සම්යත්ත න්‍යාමයට වස්නේය. අනුලෝමක් ශාන්තියට නොපත් කෙනෙක් සම්්‍යත්ව නියාමයට වත්නේ යනු සිදු නොවන්නකි. සම්්‍යත්ව නියාමයට නොපත් කෙනෙක් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් යන මාර්ගඵලයන් අවබෝධ කරගෙන යනු සිදු නොවන්නකි. අනුලෝමක් ශාන්තියටපත් කෙනෙක් සම්්‍යත්ව නියාමයට වත්නේ යනු සිදු වන්නකි. එහෙනම් මොකද්ද? පංච උපාදානස්කන්ධයේ රෝගයක්සේ දකින්නේ අනුලෝමක් ශාන්තියටපත් වේ. අන්න අනුලෝමක් ශාන්තිය. අනුලෝමක් ශාන්තියටපත් වෙච්ච කෙනෙක් සම්්‍යත්ත නියාමයට වස්නේ යන සිදු වන්නකි. එහෙනම් මොකද සම්්‍යත්ත නියාමය කිව්වේ? නිවන නිරෝගීසේ දකින්නේ සම්්‍යත්ත නියාමයට වස්නේ. සම්්‍යත්ත නියාමයටපත් කෙනෙක් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් යන මාර්ගඵලයන් ලැබීම යන සිදු වන්නකි. එහෙනම් නිවන නිරෝගීසේ සිහි කරන කෙනෙකුට සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් කියන මාර්ගවල ටික ලැබෙනවා. එහෙනම් අද දෙන භාවනා එහෙකම නිවන පැත්ත කියලා තියනවද? ඇහත් අනිච්චයි, රූපෙත් අනිච්චයි, කනත් අනිච්චයි, සද්දෙත් අනිච්චයි, දිවත් අනිච්චයි, නාසෙත් අනිච්චයි, අනිච්ච නම් දුකයි, දුක නම් අනාත්මයි, මගේ නෙමෙයි, මම නෙමෙයි. ආදීනෝ පැත්ත එතනද බලන්නේ මේ හැමතැනම. එහෙනම් කරන්න කිව්වෙකෝ. එහෙනම් මොකද හොඳ? මිච්ච මොකද්ද? සාන්තිය තියෙන්නේ මොකේද? කොහේ ඒක ඇල කියන. සම්‍යත්ත න්‍යාමයේ නෑ අනුලෝමක් සාන්තිය භාවිතා කර කර ඉන්න. අනුලෝමක් සාන්තිය භාවිතා කරපු කෙනාට සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් කියන ඵල හතරම ලැබෙන්නේ ඒක ආධාරය පමණයි අනුලෝම නිවන නිත්‍යසේ දකින්නේ නිවන සුඛසේ දකින්නේ නිවන නිරෝගීසේ දකින්නේ නිවන තිතිල්සේ දකින්නේ මේ ආකාරයෙන් 40 ආකාරයකින් විග්‍රහ කරනවා නිවන දකින්නේ. මෙන්න මේකෙන් එකකින් දැක්කොත් එහෙම නිවන. අන්න යට සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් කියන මාර්ගඵල අවබෝධය සිද්ධ වෙනවා. එහෙනම් අද හැමතැනම දෙන කර්මස්ථාන වලින් ඒකවත් නිවන තියනවද බලන්න. ලෝකේ අනාතයි කියලා දැක්කහම අනුලෝමක් ශාන්තියටපත් වෙනවා. නිවන නාතයි කියලා දැක්කහම සම්යත් නියාමයට වහිනවා. ලෝකේ අනාතයි කියන නොදැක්ක කෙනෙකුට නිවන නාතයි කියලා දකින්න බෑ. එහෙනම් ලෝකේ අනාතයි කියලා දකින්න ඕනේ. අනාතයි කියලා දැක්ක ඵලියට නතර කළොත් එහෙම අනුලෝමක් ශාන්තිය ඉන්නවා මිසක් එින් එහාට යන්නේ නෑ. නිවන නාතා කියලා දැක දවසට ඒ තත්ත්වයේ ඉක්මවා ගිය සම්යත නියාමයේවත් නියම ඒකායන මාර්ගයට වහිනවා. යථාර්ථයටම එනවා. අන්න එතෙන්ට බහැපු කෙනාට සෝවාන් සකුදාගාමී අනාගාමී යහපත් තියෙන මාර්ගඵල අවබෝධය ලැබෙනවා. නිවනේ ආනිසංසය නොදකින්න තාක්කල් සම්යත නියාමී නෑ. ලෝකේ ආදීනව නොදකින්න තාක්කල් අනුලෝමක් ශාන්තිය නෑ. අනුලෝමක් ශාන්තිය පමණ ඇති වුණාට නිවන් අවබෝධ කරන්න මදි. ලෝකේ අනාතයි කියලා දැකලා ඉතින් අනුලෝමක් ශාන්තිය ලබන්න ඕනේ. නිවන නාථා කියලා සම්්‍යත් වෙනියාමී ලවන්න ඕනේ. නිවන නාථා කියලා සිහි කරනකොට තමයි සෝවාන් සකෘදාගාමී අනාගාමී අරහත් කියන ඵල සමාපත්තිය වීදන්නේ. ඉතින් රෝගය. අනික බයයි. ඉතින් බය කියන එකත් එහෙමයි. රෝගයක් හැටියට දකින්න ඕනේ. බයක් හැටියට දකින්න ඕනේ. සසර බයක් හැටියට දකින්නවා එකක්. එතන ලෝකේ බයෙහි දකින්නේ අනුලෝමක් ශාන්තියටපත් වේ. නිවන නිර්භයසේ දකින්නේ සම්්‍යත නියාමයට වස්නේ. අනුලෝමක් ශාන්තියටපත් කෙනෙක් සම්්‍යත නියාමයටපත් වස්නේ යන සිදුවන්නේ. සම්්‍යත නියාමයටපත් කෙනෙක් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් යන මාර්ගඵල අවබෝධ කරගන්නවා යන සිදුවන්නේ. එහෙනම් ඒ ටික කරන්න ඕන නම් ලෝකේ බය හැටියට දකින්න ඕන නිවන නිර්භය හැටියට සිහි කරන්න ඕන. එහෙනම් ලෝක සත්‍යයට සංසාරයේ බයක් හැටියට දකින්නවා නම් නිවන නිර්භය හැටියට දකින්නවා. අන්න අනුලෝම ශාන්තියත් වැඩෙනවා. සම්්‍යත නියාමයක් ලැබෙනවා. ඒ ටික සම්පූර්ණ වුණාම මාර්ගඵල අවබෝධය ලැබෙනවා. එතන ලෝකේ බය හැටියට දකින්න මොකක් නිසාද? මේ ලෝකේ පැවැත්ම යම් තාක්කල් තියනවාද? කැඩීම, බිඳීම, විනාශ වීම, කලාපිත විනාශ කර දැමීම, කොච්චර රක්ෂණය පෝෂණය කළා කැඩී බිඳී විනාශ වී යාම කැමති තියෙන පැවැත්ම නානා ප්‍රකාර ආදීනව නිසා බය ඇති වෙනවා. කැඩෙයිද විදෙයිද විනාශ වෙයිද කලයිද විඳීද විනාශ කරයිද කැඩී බිඳී විනාශ වී යයිද හොරු පැහැර ගනීද මහිතර මං කැමති නැත් තත්ත්වයන්ටපත් වෙයිද විනාශ වෙයිද මේ සියලුම ආකාර බයෙන් තැතිගැන්මෙන් තමයි මේ පැවැත්ම ඉන්නේ සාකල් ලෝක සත්‍යය කාලේ ගෙවන්නේ මෙන්න මේකට කියනවා මේ පැවැත්ම හොඳයි කියලා අල්ලගන්න ගියාම සිද්ධ වෙන බය මේ පැවැත්ම යම් තැනක නැද්ද එතන මේ කියන බය එකක්වත් නැහැ බය නිදහස් තැන නම් නිර්භය නම් නිවන නිවට කේම කියනවා. නිර්භයතන කියනවා. එතන ගින්න. ලෝකයේ ගින්නක්සේ දකින්නේ අනුලෝමක් ශාන්තියටපත් වේ. එහෙනම් පංච උපාදානස්කන්ධය ගිනිසේ දකින්නේ අනුලෝමක් ශාන්තියටපත් වේ. එහෙනම් මොන ගිනිද මේ දකින්නේ? රාග ගිනි, දේශ ගිනි, මෝහ ගිනි, ජාති ගිනි, ජරා ගිනි, ව්‍යාධි ගිනි, මරණ ගිනි, ශෝක ගිනි, පරිදේව ගිනි, දුක් ගිනි, දෝමනස ගිනි, උපායාස ගිනි කියන 11 ගින්නක් තියෙනවා නොපෙනෙන පැත්තේ ඇවිලෙන එක. ලෝකයා ගින්න කියන්නේ අපි මේ දත් ටිකක් ගහලා පත්තු කරලා ඉතින් ඉදිරියට පිටපත පස්සේ පත්තු වෙන ගින්න ලෝකයා ගිනි කියන්නේ. ඒ ලෝකයා දකින්න කියන. ලෝකයාට වැහිලා තියෙන ආස්වාද වශයෙන් ගන්න ඒවා තියෙනවා ಜಾති ගිනි, ජරා ගිනි කියන ಜಾති සුව කියන එකයි ලෝකයා ගන්නෙ. ಜಾතිය තමයි මූලික වශයෙන් සුවය කියලා ගන්න. ඒ ගැනීම නිසා ගින්නක් හැටියට දකින්නේ නැහැ, ඒක සිසිලක් හැටියට දකින්නේ. ඒ නිසා මේ ලෝක සත්‍යයට අප්‍රමාණ දුක් ගිනි, දාහ ගිනි වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එහෙනම් මෙන්න මේ ආකාරයෙන් ගින්න දකින්න ඕනේ. ලෝකයේ ගිනිසිය දකින්න ඕනේ. පංච උපාදානස්කන්ධයේ ගින්නක් හමානව දකින්න ඕන. ගින්න උල්පත උපාදානස්කන්ධය. උපාදානපත්යෙන් භාව වෙනවා, භාවපත්යෙන් ජාති වෙනවා, ජාති වෙච්ච තැන පටන් ජාති ගිනි, ජරා ගිනි, ව්‍යාධි ගිනි, මරණ ගිනි ඔකටම ගෝචර වෙන්න සිද්ධ වෙනවා. නැ උපාදාන නිරෝධන, භව නිරෝධන, භව නිරෝධන, ජාති නිරෝධන, ජාති නිසා හටගත සියලු ගිනි ඉදාට කෙලවරයි. අන්න අපි දකින්න ඕනේ එතකොට උපාදානී නිරෝධ කරගන්නේ නිවනින්. උපාදානස්කන්ධය නිරෝධ කරාම භව නිරෝධයි භව නිරෝධ නම් ජාති නිරෝධයි ප්‍රතිපලයි අන්තිමට කෙලවර බලනකොට ජරා මරණ ශෝක ඔක්කොම නිරෝධයි මෙන්න මෙතන ගින්න හඳුනා ගන්න ඕනේ ලෝකේ සම්මත ගින්න එකක් නොපෙනෙන ආධ්‍යාත්මික ගින්න තව එකක් සම්මත ගින්නට වැඩි ආධ්‍යාත්මික ගින්න බොහෝම ලොකුයි ආධ්‍යාත්මයේ ඇතිවෙච්ච නැණ අභ්‍යන්තරයේ ඇතිවෙච්ච ගින්න දරා ගන්න බැරි දාහය වැඩි වුණොත් එහෙම මේ බාහිර ලෝකේ තියෙන ගින්න බොහොම පුංචියක් කරලා ඕක දාගෙන ඇඟට දාලා පෙට්‍රෝල් දාලා ගිනි තියාගන්න. ඒ ගිනි තියාගෙන පිච්චුනේ. බාහිර ගින්නට වැඩිය අභ්‍යන්තර ගින්න දරන්න බැරි තරම් ලොකු වුණා. දාහේ ඉවස ගන්න බැරුව ගියා. අර පිච්චිලා මැරණ එක ඊට වඩා හොඳයි කියලා නම් මේ බාහිර ලෝකේ තියෙන ගින්නක් දාගෙන පුච්චාගෙන මල. මොකද සහනය බලාපොරොත්තු වෙන්නේ. මොකද සහනේ අභ්‍යන්තරයේ වෙච්ච දාහණයට ප්‍රතිකර්මයක් කරන්න බැලුවා සියදිවි හානි කරගන්න වෙන ගිනි තියාගෙන මැරලා කියන නිගමනයක් කළා. ඒ මොකටද? අර 1000 මිදෙන්න මේ කය තියාගෙන බෑ. කය මේක තියාගෙන මේක වැයතල වැඩිව දාන වැරෙන එක කිය. මේ ලෝකේ ලෝකේ දවනතාවන ගින්න ඒකට රුකුලක් කරගෙන පුංචි කෑල්ලක් කරගෙන ඒකෙන් ගිනි තියාගන්න. මොකක් නිසාද? ඊට වැඩිය මහා භයානක ගින්නක් ඔහුගේ ඇතුලේපත් වෙනවා. ඒක පේන්න බෑ දරාගෙන ඉන්න බෑ. එහෙනම් මේ අභ්‍යන්තර ගින්න කොච්චර ලොකුද? බාහිර ගින්නට තරම් ගාක් ලොකුයි මේ මිනිස්සය කියලා ඉවසන්න බැරි හැලිනේ ඔය තියෙන්නේ. මැරෙන්න පුළුවන් කියලා උපක්‍රමශීලීව දන්නේ නිසා මිනිහා ගිනි තියාගෙන මැරෙනවා. මැරලා වෙලා භූතේ පෙරේතේකුණු දැන් ගිනි තියා ගන්නවා. ඒකයි ගින්න කොච්චරද? මිනිස් කාලේ දරා ගන්න බැරි වෙච්ච ගින්න වාගේ 10000 ගුණයක ගින්නක් දැන් දරනවා අසහනකාරීව. දැන් මොනවා කරන්නද? මිනිස් කාය පුච්චාගෙන බේරෙන්න හැදුවා මිනිස් කායර ගිනි තියාගෙන. දැන් පුළුවන් ද බේරෙන්න? දැන් ඒ මනෝ මේකයිට ගිනි තියන්න. දැන් ඒකට ගිනි දෙක ගිනි තියන්න ක්‍රමයක් නෑ ඒක පුච්චන්න විදිහක්. අර මිනිස්සු විඳිනකොට යම් අසහනකාරීත්වයක් විඳන ඒ වගේ ලක්ෂ කෝටි ගානක අසහනකාරීත්වයක් දැන් මනසෙන් විඳිනවා. දැන් කාට කියන්නද මොනවා කරන්නද? ඉතින් මෙන්න මේ නිසා මේ ඇතුලේ තියෙන ගින්න බොහොම ලොකුයි. ඒක අති බලවත්. මෙන්න මේකට කියනවා සාරායි කියලා ගණ්ඩ ගියහම තමයි මේ ගින්න පත්තු වෙන්නේ. සං කියන මේ එකතුන් සාරායි කියලා ගන්නේ අවිද්‍යාවේ නිගමනයේ නිසා. ඒ නිසා තමයි මේ දැඩිව උපාදානින් උපාදානිය කළේ. මෙන්න මේ නිසා කියනවා සංසාරේ මහ ගින්නක් කියලා දකින්න. ගින්නේ ලොකුම ගින්න තියෙන උතන. ගිනි මූලයේ එතන. මෙන්න මේක ගින්නක් කියලා දැක දාට මොකද වෙන්නේ? අනුලෝමක් ශාන්තියටපත් වෙනවා. නිවන සිසිල් කියලා දැක දාට සම්යත න්යාමයට බහිනවා. නිවන සිසිල් කියලා සිහි කරපු කෙනාට සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් කියන මාර්ගඵල ලැබෙනවා. නිවන සිසිල් කියලා දකින්නද ලෝකේ ගිනි කියලා උදේ ඉඳන් රැය වෙනකන් කිය කී හිටියත් අන්ලෝමක් ශාන්තිය කියන වටම ඉක්මවන්නේ නැහැ. එහෙනම් සෝවාන් වෙන්නවත් බෑ. කොච්චර උදයන් හැයනකම් ලෝකේ දුකයි කිය කේ තියා ලෝකේ ගිනි කී කේ තිහි කළා. ඒ මට්ටම ඉක්මවල යනකම් මාර්ගඵල අවබෝධයක් ලැබෙන්නේ. ලෝකේ ගිනි නම් නිවන සිසිල් මොකද කියලා දකින්න ඕනේ. නිවන සිසිල් කියලා දැක දාටයි මාර්ගඵල අවබෝධය ලැබෙන්නේ. අද වැහිලා තියෙන්නේ තොන්න ওই ටික. දෙකෙන් පංගුවක් වැහිලා. පැත්තක් විරුද්ධ කරලා දෙයක් දිනා පැත්තක් වහලා. නිවන් නිවන් ආબોධයට අවශ්‍ය කරන කොටසයි වැහිලා තියෙන්නේ. ඉතින් ඔක්කොම මේ විදිහට තෝරා ගන්න ඕනේ. දාහයේ, ශෝකයේ, රාගයේ, බැම්ම. ඉතින් ඔය ඔක්කොම තියෙන්නේ උපාදානයේ නිසා හටගන්න දේවල්. මේ ලෝකයේ මනවදන රූප, මනවදන ශබ්ද ආදී මේ පංච උපාදානයන් මේවට බැඳිලා රූප උපාදාන, වේදනා උපාදාන, සංඥා උපාදාන, සංකාර උපාදාන, විඥාන උපාදාන කියන මේ උපාදානස්කන්ධයන්ගෙන් බැඳුනහම උපාදාන පත්‍ය භව, භව පත්‍ය ජාති, ජාති පත්‍ය ජරා මරණ, ශෝක පරිදේ, දුක දොමන සුපායස සම්භවන්ති කියන මේ වැඩ පිළිවෙල දිගටම යොදවන්න වෙනවා. කවදා හරි මේ උපාදානයේ මිදිච්ච දාලා උපාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේව දුක දෝමනස උපායස නිරුද්ධාන්ති කියන කෙලවර කරන්න හේතු වෙනවා. ඉතින් මේ අනුව තමයි ආර්ය මෛත්‍රී භාවනා කියන්නේ මේක තමයි ගිනි හට ගන්න තැන දුක හට ගන්න තැන පෙන්නලා දුකෙන් නිදහස් වෙන ස්වභාවය පෙන්නලා ආන්ගේ තත්ත්වෙ මේ සියලු ලෝක සත්‍යයපත් වෙලා සදාකාලික දුකෙන් නිදහස් වේවා කියන පැතුමක් ඇතනම් මේක තමයි ආර්යයක වශයෙන් ලෝකයා දැකපු හරේ පතන තියෙන හරේ මෙන්න මේක තමයි ආර්ය මෛත්‍රී භාවනාව ඉතින් ওই ටිකෙන් තේරුම් අරගන්න ওই විදිහට සංසාරයේ දුකක් හැටියට සංසාරයේ රෝගයක් සංසාරයේ බයක් සංසාරයේ ගින්න මේ ආදි වශයෙන් දකින්න පුරුදු වෙන්න ඕනේ. අපි දැකලා තියෙන්නේ එහෙම නෙවෙයි. සංසාරයේ දුකක් හැටියට යථාර්ථයෙන් දැකිය යුතු දේ සංසාරයේ සැපයි කියලා දැකලා තියෙන්නේ. සංසාරයේ රෝගයක් කියලා දකින්න කිව්ව එක අපි දැකලා තියෙන සංසාරයේ හොඳ නිරෝගී තැනක් හැටියට. නිරෝගී බව හොයලා සසර ගමනේම යනවා. සංසාරයේ මහා බයක් හැටියට දැකිය යුතු එක අපි දැකලා තියෙන්නේ බය නැති තැනක් හැටියට, නිර්භය තැනක් හැටියට පැවැත්ම. පැවැත්මම බය නැති තැන් හොයාගෙන යනවා. රෝග නැති තැන් හොයාගෙන යනවා. ගිනි නැති තැන් හොයාගෙන යනවා. අවිද්‍යාව නිසා තෘෂ්ණාවෙන් බැඳිලා ඔය මුලා නිගමනයේ බහැලා ලෝක සත්‍යය මේ පැවැත්ම පසුපස හඹා යනවා. මෙන්න මේකේ යථාර්ථය ආදීන වශයෙන් දැකලා අත්හැරීමේ නොවැල්මේ විදීමේ ආනිසංසය නිවන ආනිසංස වශයෙන් දැකලා නිතර නිවනේ ආනිසංස සීකරන කෙනාට මාර්ගඵල අවබෝධය ලැබෙනවා. යාට නිවන් තියෙනවා. මේ කිච්චෝ මනුස්ස පටිලාභෝ කියලා මේ පදයක තේරුම අහනවා. මිනිස් ප්‍රතිලාභය කියන්නේ මොකද කියලා මේ අහන්නේ. කොහොමද මිනිස් ප්‍රතිලාභය කියන්නේ? ඒ කියන්නේ මිනිහෙක් වෙලා ඉඳලා හෝ යම් කෙනෙක් මැරිලා නැවතත් මිනිසෙක් වශයෙන් පහළ වෙනවා නම් ඒ කොහොමද? ඒක වෙන්නේ කොහොමද කියලා අහනවා. මනුස්ස ප්‍රතිලාභය කියන්නේ ලාභය කියන එක ලැබිච්ච එක. ප්‍රතිලාභය කියලා කියන්නේ නැවත වාරයක් ලැබෙනවා නම්. අන්නේ ලැබීම. එතකොට මනුෂ්‍ය ප්‍රතිලාභයක් ලබන්නේ කොහොමද? යම් ධර්මයක් මනුෂ්‍ය ධර්ම කියලා තියෙනවා. මේ ලෝකේ මනුෂ්‍ය ධර්ම කියලා දෙයක් තියෙනවා. යහපත් දේවල්. හිතා හිතා මේ නාති ඥානාතිතිව මනුෂ්‍යෝ කියලා. මේ හිතා හිත මේ මේයි දැනගන්න පුළුවන් කෙනා මනුෂ්‍යයා කියලා. මේ මනුෂ්‍ය ධර්මයේ ස්වභාවයක් වෙන්නවා. මෙන්න මේ වගේ යම්කිසි ආකාරයකින් මේ මිනිස් දහම් මොනවද කියලා තේරුම් අරගන්න පුළුවන් වෙච්ච කෙනා. ඒ මිනිස් දහම් තුල කටයුතු කරනවා නම් ඒකේ උපාදානිය කරොත් ඔහුට උපාදානපත්ත්‍ය භව කියලා ලැබෙනවා මිනිස් භව. මිනිස් උපාදානිය මිනිස් භව ඒකේ මිනිස් જાතිය. අනේ මිනිස් જાතිය ලැබුණාට පස්සේ මිනිස් ප්‍රතිලාභේ නැවත ලැබුණා. ඉතින් මිනිස්සෙක් කියලා උපදින මොනවද කරන්න ඕන? කොහොමද ඒක වෙන්නේ කියන එකයි ඇහුවේ. මේක මේ ඉබස් මේක කයා මැත්තේ මේ කේම මැත්තේ කියලා තියෙන්නේ. ඒතකොට ව්‍යාම කේම මැත්තේ කලේබරේ කියලා මේකේ වචනේ තියෙන පාලියට ලියා තියෙන්නේ. නිකම්ම කේම නෙමෙයි තියෙන්නේ. ව්‍යාම කේම මැත්තේ කලේබරේ. සසඤ්ඤම්නි සමනේ කියන මේ විදිහයි මේක තියෙන්නේ. සංඥා සහිතවන්. ඒ වගේම ඉමක්මින්ච ඉමක්මින්ච බන බ්‍යාමක් හේම මත්තේ. දැන් ඔකට කියන්නේ මේ බඹයා පමනවන්නා වූ මේ ශාරීරිය තුලම මේ මෙතන වෙන්නා තියෙනවා දුක්ඛේ පඤ්ඤාපේ දුක සමුදය පඤ්ඤාපේ ආදී වශයෙන් දුක පනවනවා දුකට හේතුව පනවනවා දුක නිරෝධය පනවනවා දුක නිරෝධයට මාර්ගය පනවනවා කියන චතුරාර්ය සත්‍යයම පනවනවා කියන දැන් මේ විදිහේ ගාථා පාඨයක් තියෙනවා. ඉතින් බඹයා පමනවන්න ශරීරය තුල ගියා තමයි මේකට මේ තෝරලා තියෙන්නේ. දැන් ඒතර අනික් අයට ඒතකොට නිවන තියෙන්නේ කොහෙද බලවන්නේ? දැන් ගව් ගණන් යොදුන් ගණන් ශරීර තියෙන අසුර අසුරයෝ ඉන්නවා. දේවතාවෝ ඉන්නවා, බ්‍රහ්මයෝ ඉන්නවා. දැන් බමයක් පමනවන්නා කායයට පැනෙවට පස්සේ ඒගොල්ලන්ට පනවන්නේ කොහේද සතුරාල සත්‍ය? හුරු මිට්ට වාගේ මිනිස්සු ඉන්නවා. ඉතින් අඩි 6ක මිනිහට ඉතලා චතුරාර්ය සත්‍ය පනවලා තිබුණාම අනික් අයට නැද්ද? දැන් බබයක් පමනවන්නා වූ මේ සංඥා සහිතවන්නා වූ කයෙහි මේ චතුරාර්ය සත්‍යම පනවනවා කියලා දැන් මේ විදිහට මේක උත්තර මේක විග්‍රහ කරන්න එහෙමයි. අ පොඩි එක අවුරුදු 7 ළමයාගේ බඹයක් පමණ කයක් තියෙනවා. නමුත් ඒ ළමයට චතුරාර්ය සත්‍ය අවබෝධය නැද්ද? හරි හතරපත් දුන්නේ නැද්ද? ප්‍රමණය කියන්නේ ප්‍රමණය කියන්නේ නෑ ව්‍යාමක් හේම මත්තේ කියන එක වෙනන්නේ මේ මේ ලෝක සත්‍යය විසින් බය අම ක අම කියන එක තමයි ව්‍යාමක් හේම කිව්වේ. මේ ලෝකයේ පහළ වෙන ඒවා අමෘතය කරගෙන මන්නේ හට ගන්න වෙනසෙන මේ ලෝකේ වටිනා දියක් කියලා හිතාගෙන ඒ මත ඉන්නවනම් යම්කිසි බුද්ධලේ මේ සංඥා සහිතව ඒ බඳු සංඥා සහිතව ඉන්නවනම් මෙන්න මේ සත්‍යය තමයි දුකට දුක ඇසුරු කරගෙන යන්නේ කෙනා මෙන්න මේ නිසා එතන පනවන දුකත් දුකට හේතුවක් දුක නිරෝධයක් දුක නිරෝධ මාර්ගයක් පනවනවා මෙන්න මේ මුල් කරගෙන ඇලෙමින් ගැටෙමින් මේ ලෝකේ අල්වාගෙන වටනවා කියලා යන පුද්ගලයාට. මෙන්න මේකේ තේරුම් ගත්තාට දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. ඉතින් මේ කයට පණවනවා කියන වචනේ තමයි ඕක ගන්නෙ. දැන් මේ කයටම පණවනවා කියලා ගත්තොත්. දැන් ඕක සමහර අය වරද්දලා ගන්නවා. මේ කයට පැනෙව්වයි කියලා. චතුරාර්ය සත්‍යය. මෙයින් බාහිර කිසිම දෙයක් බලන්නවත් අහන්නවත් අනිත්‍ය වශයෙන් දුක වශයෙන් අනාත්ම වශයෙන් විදර්ශනා කරන්නවත් දෙයක් නැහැ මේකෙමයි ඔක්කොම තියෙන්නේ කියන්නේ. බුද්ධහාමි බුදුරන් වහන්සේ එහෙම පෙන්ලා තියෙනවා කියලා ඕක විග්‍රහ කරන්න යනවා මේ බබයක් පමණව කය තුල චතුරාර්ය සත්‍ය පනවනවා කිව්වා කියලා මේ විස්තරය. ඒ මහා සතිපට්ඨාන සූත්‍රයෙන් කොටසක් අයින් කරන්න වෙනවා එතකොට. මොකද හේතුව? දැන් බබයක් පමණවන්නව කය තුල මේ හතර පනවනවා මේන් පිටසට බලන දෙයක් නැහැ කියනකොට උද්දුමාතක විනීලක විපුක ජාත ආදී වශයෙන් පෙන්නලා තියෙනවා මේ එයා මේ පුද්දලට මේ සීකර යුතු ක්‍රමයක්. ඉදිමුණු මලසිරුර, මැරිච්ච මලසිරුර, ඉදිමුණු මලසිරුර, නිල්ලු මලසිරුර, කුණු වෙච්ච එක, ඕජාස් ගලන එක, ඇට සැකිලි වෙච්ච එක මේ ආදී වශයෙන් බලනකොට බලන මේ සාසනදලා බලන ක්‍රමයක් කියනවා. මේ මලසිරුර මීට ඉස්සෙල්ලා මේ වගේ කයක්. අද මලසිරුරක්. මේකයත් ඒ වගේම. මතු කාලයක මලසිරුරක් බවට පත් වෙනවනේ. මේ ඇට සැකිල්ල පෙර කාලෙක මේ වගේ කයක්. මේක ඇයත් මතු කාලෙක මේ ඇට සැකිල්ල තත්ත්වෙටපත් වෙනවනේ. මේ විදිහට මේක වරන්ඩ කියලා පෙන්නනවා. නවසිවිති කාය පබ්බ කියලා ඔබ පෙන්නනවා. දැන් එතකොට දැන් අර මේ කය වෙන ඇති කිව්වහම අර උපමාව ගත්තේ නැතුවහම දැන් ඒක ඕනේ නැහැ කියලා කිව්වොත් එහෙම දැන් ওই විදිහට ගිහිල්ලා. බුදුරණන් හතක දෙනා පරස්පරයි නේද? අදපටන් සූත්‍රයේ පරස්පරයි නේ අර කතාව. එහෙම ගන්න කිව්වොත්. දැන් බුදුදහම තුල පරස්පර තියෙනවා. සත්‍ය මාර්ගය ඇතුළු පරස්පර වෙන්න බෑ. එහෙනම් මේක ඇතුළෙන් ඔක්කොම කරගන්න පුළුවන් කියලා බුදුදන් වහන්සේ මේකෙම පැනේවා මේකෙන් පිට හොයන්න දෙයක් නෑ කිව්වා කියලා ගත්ත ඒ අදහස එහෙම ගත්තොත්. අර සතිපට්ඨාන සූත්‍රය අර කයට සම කරලා බලන්න කිව්වේ කොහොමද ගන්න? ඒවන් උපසංහරති මිසෙ සංසන්දනය කරන්නේ. ඒ ධර්මයට කොහොමද ගලපන්නේ? ඒත් එක දිනක එක විදිහට තව දිනක තව විදිහට ගැලපෙන්නේ නැති එකක් කියනවා කිව්ව බුද්ධහම එහෙම එකක් නෑ. අදහස වරද්දාගත්තාම අපිට ඔය ප්‍රශ්නේ ඉන්නේ. දැන් යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. දැන් මේකත් මේ කට්ටියගේ කතාව. බුදුරන් වහන්සේ පැණිවේ ඇතිවීමයි නැතිවීමයි. ඇතිවීමයි නැතිවීමයි. ওই දෙක විතරක් කියනවා. විපරිණාම කතාව ගන්නෙ නැතුව. දැන් ඒක පෙන්වන්නත් පෙන්වන්නේ යම්කිසි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. හටගත්ත යමක් නැත්නම් නැති වෙනවා. විපරිණාමය ගැන එතනත් පෙන්නලා නැහැ කියන එක අදහස් කරන් තමයි ඒක පෙන්වන්නේ. හටගත්ත යමක් නැති වෙනවා කියන එකයි මේක පෙන්ලා තියෙන්නේ කියලා. නැති වෙන ධර්ම කියන එක එකක්. ඇති නැති කියන වචන දෙකම මේ අන්ත දෙකකට අයින් කරලා තියෙන එකක් මේ බුද්ධ ශාසනයේ මේ අන්ත දෙක අරන්නේ. අත කිලමතාන යෝගයයි කාමසුකල්ලිකාන යෝගයයි අන්ත දෙකක් ඇත කියන අන්තයක් නැත කියන අන්තයක් මේ අන්ත දෙකක් අන්ත දෙක විදිහට මේක ආකාරයෙන් තේරුම් කරනවා. එතකොට නැති වෙන ධර්ම ඇති වෙන ධර්ම කියන දෙක මේ බුද්ධ ශාසනයේ යථාභූතයට සම්බන්ධ කරන්නේ නැහැ. යමක් නැති වෙන ධර්ම නම් ඇති වෙච්ච එකක් තියලා තෝ. උදාවීම සහ සැරිසරන්න වටිනාකමක් නැහැ. උදා වෙන හැම ධර්මයක්ම සැරිසරන්න වටින්නේ නැහැ. ඒක රවුම් ගහන්න වටින්නේ නැහැ. නිරෝධ ධර්ම කිව්වේ ඒකයි. මේ ලෝකේ යමක් උදා වුණා. ඇති වුණා නම් කියන වචනේ බුද්ධ ශාසනයට ගත්තේ නැහැ. අත්ති නැත්ති කියන මේ දෙකම අන්ත දෙකට දාලා අයින් කරලා තියෙනවා. ඇත යන ඒකාන්තයක් නැත යන ඒකාන්තයක්. ඒ අන්ත දෙකම අයින් කරලා තියෙනවා. උද්‍යප්ප ඥානය කියලා ඥානයකින් පෙන්නනවා ඉස්සෙල්ලා මේ විදර්ශනා නුවණ. උදේ සහ වය කියන එකෙන් තමයි උද්‍යව්‍ය ඥාන කියලා තමයි අපි සිංහලට අපිට විග්‍රහ කරලා දෙන්නේ. ඇතිවීම නැතිවීම පිළිබඳ ඥානය කියලා මේකට අපි තවත් විග්‍රහ කරගෙන දැන් මේ කාලේ භාවිතා කරනවා. ඇතිවීම නැතිවීම දකින ඥානය උද්‍යව්‍ය ඥානය නැත්නම් උද්‍යබ්බ ඥානය කියලා. ඔය ක්‍රමයට මේක විග්‍රහ වෙනවා. මේක නොඒක ආකාරයෙන් දහම් අර්ථ වෙන් කරලා ගන්න ඕන. දැන් යමක් උදා වෙනවා කියලා වචනයක් තියෙනවා. උදා වෙනවා කියන එකයි ඇත කියන අර්ථයේ අර්ථ දෙකක්. යමක් ඇත කියන තැන ලැබුවොත්. ඒකේ සදාතනිකත්වය අවිපරිණාම බව හරවත් බව කියන මේවා ඒවා එකට සම්බන්ධ වෙන්න ඕනේ. ඇත කියන අර්ථයෙන් ගත්තහම. නැත කියන අර්ථයට ගත්තහම. ඒ තිබිච්ච ඇති දෙයක් නැති වුණා කියන අර්ථයට වහිනවා. දැන් උතෙන්නේ නොයේ කාකාර ප්‍රශ්න මතුවෙනවා ඇත නැත කියන මේ අංශ දෙක උඩ. යමක් උදා වෙනවා ඒ වගේම අත්‍යයට යනවා. මේ කාරණා දෙකක් වෙනවා. ඇති ඇති එකක් ගැන නැති එකක් ගැන ගන්නේ නැතුව. හේතුන්ගේ සමவாயයෙන් නැත්නම් හේතුන්ගේ සමාන සාමූහිකත්වයෙන් යමක් ගොඩ නැගෙනවා. ඇතිසේ ගොඩ නැගුණා. ඇත කියන අංශය එතන නැහැ. ඒ හේතු ගෙවිලා යනකොට ඒ ගොඩ නැගිච්ච එක ගෙවිලා යනවා. ඒතර ඇත නැත කියන දෙක සම්බන්ධ නැති හේතුඵල ක්‍රියාවලියෙන් ඔකම අයින්න ඕනේ. උද්‍යාවගේ ඥානීය කියන වචනේ ගන්නෙත් ඔන්න ඔතන ඒක අර්ථයක්. හේතු නිසා උදා වුණ දේ හේතු ගෙවිලා යනකොට ගෙවිලා යනවා. එන ඇති එකක්වත් නැති එකක් කියන කතාවක සම්බන්ධයක් ඔතන ඔතන තිබෙන්නේ නැහැ. ඇත නැත කියන්නේ ඔහුගේ දෘෂ්ටිය. ආත්ම දෘෂ්ටිය. හේතු නිසා ගොඩනැගෙන දෙයක් හේතු ගෙවිලා යනකොට ගෙවිලා යනවා දැක්කහම ආත්ම දෘෂ්ටියෙන් බලන කෙනාට ඇති වුණා නැති වුණා කියන මේ අදහස් දෙක එනවා. ඇති වෙන දේ නැති වෙනවා කියලා ඉන්න තාකල් ආත්ම දෘෂ්ටි අදහසෙන් මේක නිගමනය කරනවා මිසක් ඇත නැත කියන දෙකින්. උගුර උද්‍යාවේ ඥානය පහළ වුණේ නැහැ. එයා ඇත කියන අන්තයයි නැත කියන අන්තයයි දෙක භාවිතා කළා. හටගත්ත දේ විනාශ වෙනවා කියනවා මෙහෙවර ගන්නවා ඇති දේ නැති වෙනවා කියලා ගත්ත ගමන්. ආත්ම දෘෂ්ටි අහ කරපු අදහසක්වත් එතන නිගමනයක් ආවේ නැහැ. සං උදය සමුදය. සං කියන එකතුවක් උදා වෙනවා. එක්වීමක් උදා වෙනවා. ඇති දෙයක් කියන වචනේ නෙමෙයි ගත්තේ. දැන් ගිනි පෙනෙල්ල කරකවන්න පටන් ගත්තාම කරකවන වේගය අනුව ගිනි රවුමක් උදා වුණා. සමුදේ වුණා. උදා වෙච්ච දේ හේතුවකින් උදා වෙච්ච නිසා කරකෝන හේතුව තියෙන තාකල් ගිනි පෙළෙන තියෙන තාකල් ගිනි රවුම පේනවා යම් මොහොතක ගිනි පෙළෙන කරකීමේ වේගය නතර කරාද දැන් පේන්නේ නැතුව ගියා අන්න නිරෝධ ධර්ම කියලා කිව්වේ මොකද ඒ උදා වෙච්ච දේවල් වල හරයක් නැහැ එයා උදා වෙච්ච එක නැති වුණාම කියන නිරුද්ධ වුණා නිරුදා වුණා කියන එක නිරුද්ධ වුණා කියන්නේ. නිරෝධ ධර්ම කියන්නේ ඒකයි. උදා වුණේ යම් හේතුවක් ක්‍රියාත්මක වීමෙන්ද ඒ හේතුව නැති වෙනකොට ඒ උදා වෙච්ච එක පේන්නේ නැතුව ගියා. ඇතිසේ පිනිච්ච මුලාව ඇතිසේ නොපෙනී ගියා. ඇති දෙයක් නැති වුණා කිව්වොt ආත්ම දෘෂ්ටියේ ඉඳන් ඊඩිගමනේ ගන්න. ඇත නැත කියන අන්ත දෙක හක් කළා වනේ යථාබෝධය ලබන්න. උදා වුණා නම් යම් හේතුවකින් උදා වෙච්ච හේතුව නැති වෙනකොට නිරුදා වුණා නිරුද්ධ වුණා නිරෝධ වුණා. අනේ ධර්මයන්ගේ හැටි දකින්නවා. හේතුවක් නිසා උදා වෙනවා හේතුව ගෙවෙනකොට නිරුදා වෙනවා. උදා වෙන්නේ නැතුව යනවා. උදා වුණාම ඇතිසේ පේනවා. උදා වුණේ නැත්නම් ඇතිසේ පේන්නේ නැහැ. ඒකයි ඒකේ අර්ථය. දැන් මේ ඇත නැති දෙකට බහලා මේ රෝගේ ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා මේ බණකුත් දැන් මේ කාලේ කියනවා. ඒක කියකින් කියන බණක් ඒක. ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව මේක දකින්න ඕනේ කිය. බුදුරන් වහන්සේ දේශනා කරනවා. අන්‍ය අන්‍ය වේදනාවක්ම උදා වෙනවා අන්‍ය සංඥාවක්ම උදා වෙනවා අන්‍ය සංඥාවක්ම නැති වෙනවා. අන්‍ය රූපයක්ම උදා වෙනවා අන්‍ය රූපයක්ම නැති නිරෝධ වෙනවා. දැන් දරුවෙක් හැටියට උපන්නා. මලේ මහල්ලේ හැටියට. අතර තිබුණේ නැද්ද? අතර ඉපරණාමිය පෙන්වුවේ නැද්ද? ඉතින් අන්‍යයක්ම උදා වෙනවා අන්‍යයක්ම නිරෝධ වෙනවා. වායසක මිනිහෙක් වලා දරුවෙක් උපන්න. ඇති වුණා නැති වුණා කියවන දරුවා උපන්න දරුවාම නැති වුණා. ඒතරම නැති වෙන්න ඕනේ. ඇතිවීම නැතිවීම පවතින්නේ ලෝකයේ ආත්ම දෘෂ්ටිය උඩ. ගොඩනගාගත සම්මත උඩ. ඇතිවීමක් නැතිවීමක් දකින්න. යමක් ඇති වුණා යමක් නැති වුණා කියනකොට ඔය හැම එකක්ම ඇතිවීමක් නැතිවීමක් පෙන්වන්නේ ලෝක සම්මතයන්ටයි. ගොඩනගාගත සම්මත. සම්මත ගොඩනගා ගන්නකොට කුඩා කුඩා අවස්ථා සමූහයක සම්පින්දණය කරමින් සම්මතයක් ගොඩනගනවා. ඒ බඳු අවස්ථා සමූහයක සම්පින්දණය තව සම්මතයක් ගොඩනගනවා. මෙහෙමයි සම්මත ගොඩනගන්නේ. දැන් මිනිස්සයා කියන සම්මතයේ අවුරුදු 80ක් 100ක් ආයුෂක් තුල කාල සීමාවක් තුල උපතකින් ගොඩනැගිලා මහලු මරණය කියන අවසාන වෙනවා. මේ මහ සම්මතයක් ගොඩනගා ගත්තා. දැන් ওই සම්මතය හැදිලා තියෙන කුඩා කුඩා සම්මත උඩින්. ඒවා සම්මත මිසක් පරමාර්ථ නෙමෙයි. මොනවාද? ලදරු අවස්ථාව, දරු අවස්ථාව, ගැට ළමා අවස්ථාව, ගැටවර අවස්ථාව, තරුණ අවස්ථාව, මැදි අවස්ථාව, මහලු අවස්ථාව. අවස්ථා සමූහයක සම්පීඩනයකින් කියව මනුෂ්‍ය අවස්ථාව. අන්න මනුෂ්‍යයා කියන සම්මතය ගොඩනැගිච්ච හැටි. ඒ තුල ගොඩනැගෙන අවස්ථා තමයි ලදරු අවස්ථාව, දරු අවස්ථාව, ළමා අවස්ථාව, ඒ තුල තිබිච්ච සම්මතය. ළමා අවස්ථාවත් එක එක ආකාරයි. අවුරුදු ගණනක සීමා සහිත සම්මතයක් ඒක. ඒ අවස්ථාව ගොඩනැගිලා තියෙන ඊට ගොඩා ගොඩා සම්මත වුණේ. දැන් අපි හිතමුකෝ දැන් ලදරු අවස්ථාව කියලා ගන්නවා අවුරුද්දක්. අවුරුද්දා තුල තියෙන කාල සම්මතයේදී උපන්න ලදරු අවස්ථාව එකක්. ලදරු අවස්ථාවේ අවසානයේ අවුරුද්දකට පස්සේ එකක්. අවුරුද්දක ළමයා මෝරපු ලදරු අවස්ථාව. පටන් ගන්න ලදරු අවස්ථාව උපන් හැටියේ. ඒ අවස්ථාව අරගෙන බලනකොට මේ අවස්ථාව කොහොමද හැදිලා තියෙන්නේ? ඒකෙත් තියෙනවා ඉතින්. ඒ අවස්ථාව අවස්ථාව තවත් බෙදන්න පුළුවන්. ඊට කුඩා කුඩා අවස්ථා. කොහොමද? හැදෙන අවස්ථා, වැඩෙන අවස්ථා, ඒ වගේම දඟලන අවස්ථා, ඉතින් අඬන අවස්ථා, කිරිබොන අවස්ථා. ඒ බඳු අවස්ථා සම්පීඩන එක සම්මතය තමයි ලදරු අවස්ථාව කියන්නේ. කිරිබොන අවස්ථාව කියන්නේ. ඒකත් අර වගේම කුඩා කුඩා අවස්ථාවනේ හැදිලා තියෙන්නේ. කිරිබොන්න හදනවා, කට දිගාරිනවා, මේ ඒ වගේම පියවර කටට ගන්නවා, උරනවා, ගිලිනවා. ඒ බඳු කුඩු පොඩි අවස්ථාවලින් තමයි මේ අවස්ථාව වැදගත් වෙන්නේ. කිරිබනවා කියන අවස්ථාව. ඒක සම්මතයක්. මෙන්න මේ වගේ හැම වෙලෙම සම්මත වලින් තමයි අපි මේ අවස්ථා පෙන්වන්නේ සම්මත වලින්. පරමාර්ථ වශයෙන් අවස්ථාව පෙන්වන්න කිසි කෙනෙකුට බැහැ. ඊටා කුඩා කුඩා අවස්ථා සම්පින්දනයන්ට අපි යම් කිසි නම් සම්මත කරගෙන තියෙනවා. ඒ සම්මත කරගත්ත නම් වලින් තමයි අපි අවස්ථා පෙන්වන්නේ. අන්නේ අවස්ථා ඇතිවීම විපරිණාමයේ වෙනසීම කියන කාරණා තුනකින් යුක්තයි. ඇතිවීම නැතිවීම කියලා වෙන් කරන්න පුළුවන් කමක් ඔය අතර නැහැ. ඇතිවීමක් නැතිවීමක් අතර හතරක් තියෙනවා. ඒක සම්මතය. සම්මතයක් හැබැයි නම් සම්මතයට හතරක් තියෙනවා. හතර නැති එකක් හොයාගෙන ගියාම පැවැත්මේ නැහැ. පැවැත්මේ සියල්ලම හතරක් තියෙනවා. හතර නැති තැන කොතනද? ඉපදුමක් යම් තැනක නැත්නම් එතන පැවැත්මක් නැහැ මරණයක්. ඒ තමයි අතහැරීම නොයල්ම මිදීම. අතහැරියා කියන්නේ හැතිකලා නෙමෙයි. ඇති කරගෙන ආපු වැඩපිළිවෙලක්. උදා කරගෙන ආපු වැඩපිළිවෙලක් කෙලවර කළා. කෙලවර කළා නම් ඇතිවිය උපතක් නැති නිසා විපරිණාමයක් මරණයක් ඉතර නැහැ. එහෙනම් කෙලවර කරන එක දේ මොකද්ද? ලෝකයෙන් ඈතර වීම ලෝකෝත්තරත්වේ. එහෙනම් නිවන. නිවන කියන්නේ ඇති වෙන එකක් නෙමෙයි. මෙච්චර කල් ඇති කරන අප ක්‍රියාකලාපය යථාබෝධිය කියන නැද ඒ ක්‍රියාත්මක නොකිරීම තත්ත්වයටපත් කිරීම. ක්‍රියාත්මක කිරීමක් නැත්නම් ජාතියක පහළ වීමක් නැහැ. ජාතිය පහළ වුණොත් උපතක් පැන වෙනවා, විපරිණාමයක් පැන වෙනවා, මරණයක් පැන වෙනවා. ජාතියක් යම් තැනක නැන්නා උපතක් පනවන්න බෑ, විපරිණාමයක් පනවන්න බෑ, මරණයක් පනවන්න බෑ. එහෙනම් ඒ තියෙන්නේ ඇතිවීමකින් අත්හැරි නොඇලි මිදී කෙලවර කරපු නිවන. මේක ඔය ටික තෝරා ගන්න ඕනේ. දැන් මේ මෛත්‍රී භාවනාවෙන් නිවන දකින අයුරු පැහැදිලි කරලා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. දැන් මෛත්‍රී භාවනා ක්‍රම දෙකක් කියලා අපි කිව්වෙත් ඕක. එකක් ලෞකික ක්‍රමයක්, අනික ලෝකෝත්තර ක්‍රමයක්. අනේ ලෝකෝත්තර ක්‍රමය තමයි මේ ආර්යයන් විසින් මේ වඩන මෛත්‍රී භාවනාව. නිවන හැර නිවනේ නිවනේ හැර නිවන් මඟ හැර තවත් සුවයක් ලෝකයට සත්වයට නොදකිමි බුදුන් වහන්සේ දේශනා කරනවා. බොජ්ජංග ධර්ම හැර තපෝ ගුණය හැර බොජ්ජංග ධර්ම හැර නිවන හැර ලෝ සතුන්ගේ සුවයක් තව නොදකිමි. එන පැවැත්ම තුළ සුවයක් බුදුරයන් වහන්සේ සම්මත කළේ නැහැ සුවස්ථානය පැනෙව්වේ නැහැ. පැවැත්මක් තුළ. එහෙනම් සුවපත් වේත්වා කියන අදහස අරගෙන යම් සත්‍යයකට මෙත්වර වෙනවා නම් පැවැත්මක සුවපත් වීම පතන සාකර. ඔහුට ආර්යයක් දකින්න මෛත්‍රිය ලැබිලා නැහැ. නිවන් දකින්න මෛත්‍රිය එතන නැහැ. ඔහු පැවැත්මක සුවයක් පතනවා නම් ඔහු පැවැත්මක්ම වර්ණනා කරනවා. පැවැත්මක්ම හොඳයි කියන නිගමනය කරනවා. පැවැත්මකම සාර ධර්මයක් හොයනවා. පැවැත්මක් තුල සාරධර්මයක් නැහැ කියලා මූලධර්මයේ වටහාගත් ආර්යයන්ට. පැවැත්මේ සාරධර්මයක් පනවන්න පුළුවන් ද ලෝක සත්ත්වයින්ට? සුවපත් වෙත්වා කියලා පැවැත්මක් පනවන්න පුළුවන්. පැවැත්මක අංශු මාත්‍රයකවත් සුවයක් පනවන්න තැනක් නැති බව දැක්කනේ. එයා මේ පැවැත්මක් තුල සුවපත් වෙත්වා කියලා පැවැත්මක් පනවන්න පුළුවන්. දුකක් නැති පැවැත්මක් නැහැ කියලා දැක්කනේ. පැවැත්මක් තුල නිදුක් වෙත්වා කියලා නිදුක් තැන පනවන්න පුළුවන්. රෝගයක් නැති පැවැත්මක ස්වභාවය දැක්කනේ. පැවැත්මත් තුළ නිරෝගී වෙත්වා කියලා නිරෝගීත්වය පනවන්න පුළුවන්. එහෙනම් ආර්ය මෛත්‍රිය කියන්නේ මොකද්ද? පැවැත්මත් තුළ මේ ඔක්කොම පවත්වන්න පුළුවන් කමක් නැහැ, පනවන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් නිදුක් වෙන්න නම් නිවන් නිවන් අවබෝධ කරගන්න ඕනේ. නිරෝගී වෙන්න නම් නිවන් අවබෝධ කරගන්න ඕනේ, සුවපත් වෙන නිවන් අවබෝධ කරගන්න ඕනේ. නිවන මුල් කරගත්තා වූ අරමුණ නිවන නම් සතිය නිවනේ නම් තියෙන්නේ, හිල්ලා තියෙන්නේ. උඩ නිවන් දකින්න තවම ගන්න තියෙනවා. ඒක නිවන් වගේ නෙමෙයි. මෛත්‍රී භාවනාවෙන් නිවන් දකින්න හේතුව මෛත්‍රී භාවනාවට ආර්යයන්ගේ මෛත්‍රී භාවනාවට අන්තිම සම්මත වෙලා අන්තිම කෙලවර කොටන පරමාර්ථය වෙලා තියෙන නිවන. නිවනේ මෙපිට ආර්යයන්ට මෛත්‍රී භාවනාව කරන්න තැනක් නැහැ. නිවන හැර නිදුකක් නැහැ, නිවන හැර නිරෝගීත්වයක් නැහැ, නිවන හැර සුවයක් නැහැ, නිවන හැර නිර්භයතනක් නැහැ, නිවන හැර ගිනි නැති සිසිල් තැනක් නැහැ. මෙහෙම දැක්කගෙන. ලෝක සත්‍යයට පනවන්නේ අන්නේ සාන්තියටපත් වේවා. එතනයි සාන්තිය, එතනයි ප්‍රණීත. ඒතං සන්තං ඒතං පනිතං ඒමයි සාන්ත ඒමයි ප්‍රණීත. ඇතිදන් සබ්බ සංකාර සමතෝ. මේ සංකාරයන්ගේ සමතයක් ඇද්ද. සබ්බූපදී පටිනිස්සග්ගෝ. මේ සියලු උපාදානයන්ගේ පිළිනොගැන්මක් ඇද නොබැඳීමක් ඇද්ද. තණ්හා ක්ෂේව මේ තණ්හාවේ ක්ෂය කිරීමක් ඇද්ද. විරාගෝ විරායික බවක් ඇද්ද. නිරෝධෝ මේ සැරි සැරීම නතර කිරීමක් ඇද්ද. නිබ්බාන මේ බැඳීමෙන් නික්මීමක් ඇද්ද. මෙන්න මේක සාන්තයි ප්‍රණීතයි. ඕක දැක්කගෙන ඔයින් පිටස්තර ලෝකයට මොනව පනවන්නේ? ලෝකයාට සුවයයි යම පනවනවා නම් නිවන් සුවේ හැරෙන්න පනවන දෙයක් නෑ කිය ආර්යය දකිනවා. දැන් සුවපත් වෙත්වා කියනකොට නිවන් සුවයෙන් සුවපත් වෙත්වා කියන එක තමයි ආර්යයන්ට එන්නේ. ඒ සුවේ විඳින සුවයක් නෙමෙයි. විඳින සුව සුවාතර සුවක් තානයක් වශයෙන් පනවන්නේ නෑ. එහා නිවනට කියනවා සුඛිතතර. තව වචනයක් ඒ විශේෂ වචනයක් දාන්න. ප්‍රීතිතර සුඛතර උපේක්ෂාතර එහෙමයි පනවන්නේ. ලෝකයාගේ තර කියන එක දාලා පනවන්න බෑ. ප්‍රීති තර කියන්නේ ප්‍රීති චෛතසිකේ නෙමෙයි. ප්‍රීති චෛතසිකේ නිසා ගොඩනැගිච්ච පැවැත්මකුත් නෙමෙයි. මෙච්චර කාල දුක් විඳා. මට දැන් දුක් විඳීමේ වෙන්ගෙන මාර්ගය හම්බ වුණා. අන ප්‍රීති තර සුඛේ. අත්හැරීම, මිදීම නොයනු මුල් කරගත්ත සතුට. විඳින සතුට කියන එකේ නෙමෙයි. අත්හැරීමේ ලබන නිදහස. ලෝකේ සැපයි සැපයි කියලා විඳේ දුක. යම් තැනක ලෝකේ නැද්ද? එතනයි සුඛ. එතන විදින එකක් නෑ. ඒක සුඛතර. මෙන්න මේ ප්‍රීතිතර සුඛතර කියන මේ ගුණයට හිත තියලා. ලෝක සත්‍යයට අන්නේ සැනසෙල්ල පැටුවොත් ඒ සැනසෙල්ල ලෝකයට වේවා කියලා බලාපොරොත්තු වෙනවා. මෙන්න මේකට කියන ආර්යයන්ගේ මෛත්‍රිය වැඩි වීම. ඒතර එතනින් දකින්න හැම වෙලෙම ලෝකේ ආදීනව සහ නිවනේ ආනිසංස. ලෝකේ ආදීනව ලෝකේ ආදීනව වශයෙන් දකිනවා නම් අනුලෝමක් ශාන්තියටපත් වෙනවා. නිවන ආනිසංස වශයෙන් දකිනවා නම් සම්්‍යත්ත නියාමයේ වහින. අනුලෝමක් ශාන්තියටපත් වුණ කෙනෙක් සම්්‍යත්ත නියාමයේ වහිනවා කියන එක සිද්ධ වෙනවා. සම්්‍යත්ත නියාමයටපත් වෙච්ච කෙනෙකුට සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් කියන මාර්ගඵල ලැබීම යන සිද්ධ වීම සිද්ධ වෙනවා. එහෙනම් ආර්ය මාත්‍රිය වන්න කියලා නිවන් දකින්නවා කියන්නේ අමුතුවේ කරන්න දෙයක් යට නැහැ. ලෝකේ ආදීනව දකින්නවා නිවනේ ආනිසංස දකින්න ආර්ය මාර්ගය එතනම තියෙනවා. ලෝකේ ආදීනව දකන සම්මාදිට්ඨිය. නිවන ආදීනව නිවන ආනිසංස දකන ඒකට කියනවා සම්මාදිට්ඨිය. ලෝකේ ආදීනව දැකීමත් නිවන ආනිසංස දැකීමත් සම්මාදිට්ඨිය. ඒ දෙක දකිනකොට අව්‍යාපාද අවිහිංසා නික්කම්ම කියන මේ සංකල්පනාව මිසක් කාම ව්‍යාපාද විහිංසා කියන සංකල්පනාව එතන පහළ වෙන්නේ නැහැ. ඒකෙන් විදෙන පැත්තට යනවා. ඒක සම්මා සංකප්ප. බොරු කේලම් පරිසවදන පලාප මොනවට භාවිතා කරන්නද? මොනවා ලබා ගන්නද මේ ආදීනෝ ලෝකේ? අත්තරීමෙන් වැල්මේ මිදීමෙන් ලබන නිවන මිස. බෑ අප කියනට බොරු කේලම් පරසවදන ප්‍රලාප භාවිතාව තියෙනවා නම් ඒක නතර වෙනවා. සම්මා වාචා වැඩෙනවා. කාණගත අදත්තාදාන කාමීත්‍යාචාර ලෝකෙටයි. ලෝකේ ආදීන වශයෙන් දකින්න කෙනාට ඒක අත්තරින් වැලි මිදියා. සම්මා කම්මන්තේ නැගෙන. ලෝකේ ආනිසංස වශයෙන් දකින්න කෙනෙක් ඉන්නවනම් ඒ පිළිබඳව මේ ජීවත් වීම ලෝකේ පැවැත්ම බොහොම සුඛයි කියලා ගන්නවා. එයා ජීවිතයෙන් ලෝකේ සුඛ විඳින්නේ. ඒක නිවන හිස් කියන්නේ නිවන දුකෙන් නිදහස් වෙන. දැන් හිස් තැන කියලා ගත ගම හිස් දේවල් කරන්නේ මොකද කියලා එතන තර්කයක් දානවා. අන්න ඒකයි කියන්නේ. හිස් හිස් කියන වචනේ භාවිතා කරන්නේත් නෑ. නිවන දුකෙන් නිදහස්. එහෙමයි භාවිතා කරන්නේ. දැන් නිවන හිස් කියලා ගත ගම තවත් ලෞකික වන්නා මොට්ට පෙරලක් මොකද කරන්නේ? හිස් දෙයක් කරන්නේ මොකද? හිස් ඇලුලි වැඩක් නෑ. ඔහොම තර්කයක් දානවා. ඒ නිසා ඒ තර්කය දාන නිසාම නිවන හිස් තැනක් කියන වචනේ ගන්නෙ නෑ. දිවන නිවන දුකෙන් නිදහස්. දැන් ඒක තරක දාන්න බෑ. එහෙනම් මොකද කරන්නේ? දුකෙන් නිදහස් වෙන්න. ප්‍රශ්නේ උත්තරය එතනම තියෙනවා. කිස් දෙයක් නම් මොකටද කරන්න කියලා ප්‍රශ්නයක් දාන්න.